අපි වැඩමුළුවකට මේ වගේ සම්බන්ධ වෙලා ඉන්න හැම වෙලාවකම දවසේ සෑහෙන වෙලාවක් නැත්තම් වටිනා පැයක් සමහරට ඊටත් වැඩි ටිකක් මේ වගේ ධර්ම දේශනාවක් සඳහා කල් ගන්නවා දිනචරියාවේ නিত্য ඉඩක් දීලා තියෙනවා ඒ මොකද අපි මේ කරගෙන යන වැඩේට නැත්තම් මේ භාවනා කටයුත්තට ඒකෙන් ලැබෙන අනුග්‍රහය දන්න නිසා ඉතින් මේ වගේ පූර්ණ කාලිනව භාවනාවට මුළුදී ගත කරනකොට අපි සෑම දිනාගේම සාමූහික ප්‍රයත්නයක් වෙන්න ඕනේ. පෞද්ගලික ප්‍රයත්නයක් වෙන්න ඕනේ. භාවනාවෙන් බලාපොරොත්තු වෙන මේ චේතු විමුක්ති ඵලය හෝ ඵල සමාපත්තිය. එහෙම නැත්නම් ප්‍රඥා විමුක්ති ඵලය හෝ ඵල සමාපත්තිය සාක්ෂාත් කිරීම සඳහා උපරිම අනුග්‍රහ කරනවා. ඉතින් එහෙව් අනුග්‍රහ පහක් සරුවචන් ආංශේ තමන් ආංශේගේ ඒ බෝධි සම්භාර පුරණ කාලේ පටන් එකතු කරන ආපු අත්දැකීම පිටු කරලා ගොනු කරලා සඳහන් කරනවා. පළවෙනිම අනුග්‍රහය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ අපි අද ධර්ම සාකච්ඡාවේදීත් මතක් කරගත්ත විදිහට සීලානුග්‍රහිතය අපි හැම වෙලාවෙම ශිෂ්ටාචාර වෙන්න ඕනේ, කීකර වෙන්න ඕනේ, හික්මෙන්න ඕනේ, සීතල වෙන්න ඕනේ. ඉතින් එතකොට තමයි අපිට වැඩ මුලුවක් පවත්වන්න පුළුවන් වෙන්නේ. එක එකනට එක එක මතෝල කටයුතු කරන්න ගියොත් ඒකට වැඩමුළුව කියන නම ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔක්කොම ඒ පවතින නීති පද්ධතියට, සිල් පදවලට, කමටහනට කීකරු වෙන්න ඕන. ඒකෙන් ප්‍රධාන වශයෙන් මතන ඔය සීලානුග්‍රහිතය කියලා කියන්නේ අපි මේ වැඩමුළුවේ විශේෂම උපාසක උපාසිකාවන්ගේ පදනම වශයෙන් හඳුනා දීපු ඒ අට සීල් ටික තමයි මෙතන අනුග්‍රහ කළ යුත්තේ. ඉතින් ඉන් එහාට උපරිම උපරි උපරි සිල් රකින්න එහෙම නැත්නම් අදි සිල් රකින්නැත්තෝ තම තමන්ගේ සමාදන් රකින්න සීලය මේ වෙලාවේදී හොඳට ඉස්මතු කරගෙන ඔප්නංව ගන්න ඕනේ. මොකද ඒක මූලිකම අනුග්‍රහයක්. ඒකට ආයතනයේ වශයෙන්මුත් අපි උත්සාහ කරන්න ඕනේ සමස්තේ ඒ සීලයට පහසුකම් සලසන. ඒකම තම තමන් වශයෙන්ුත් පරිතද කර ගන්න ඕනේ. අපි මේ කරන වැඩේට ඒ සීලේ ලැබෙන අනුග්‍රහය සලකලා. දෙවෙනි එක තමයි අපි මේ කාලය ගන්න බලාපොරොත්තු වෙන සුතානුග්‍රහිතේ. ඒකත් තාම වැදගත්. අපි කරන වැඩේට එතන එතන වැවෙන පැලවලට වතුට්ටියක් කරනවා වගේ සුතේයෙන් සංග්‍රහ කරන්න ඕනේ. ගොවියෙක් කන්දැත්තේ හැදෙන පැලවලට මල් බාල්දියකින් හරි වතුට්ටියක් කියනවා. ඒ ටික මුල් ටික තහවුරු වෙනකන් අන්න ඒ වගේ තමයි මෙතන ඉන්න හුඟව දෙනේ බහුසුතයි බොහෝ අසුවිරු ඥාන තිබුණට මේ කරගෙන යන වැඩේට අදාළ එතන එතන පැන් ඉසෙනියක තමයි මේ සුතානුගහිතෙන් කෙරේ. ඉතින් ඒක සරුවචනාංශයේ බුදුනාට පස්සෙත් බණ අහලා තියෙනවා. කුටි ගන්න සෝනාමුතු ළඟට ආපු වෙලාවේ කියලා තිනවා මට බණ ටිකක් කියන්න කියලා. ඒ සම්ප්‍රදාය පවත්තාන. ඊට පස්සේ තමයි සාකච්ඡානුගහිතේ ඒක සුවිශේෂයෙන්ම අපේ ශාසනික පමණක් තියෙන එකක්. මොකද අපේ ශාසනයේ ਸਰවචනාංශ උගන්වපු සියලුම ආගම ධර්ම කොටස් ਸਰවචනාංශ අඩංගුව සංඝයාත් අඩංගුව සාකච්ඡා කරලා මිසක බාර ගන්න එපයි කියලා තියෙනවා. කිසිම දෙයක් මේ ਸਰවචනාංශ කිව්වයි කිව්වට ධර්මයේ කිව්වයි කිව්වට සංඝයා කිව්වයි කිව්වට සාකච්ඡා කරලා ගන්න නැතුව බාරගත්තොත් ඒක නෙමෙයි බුදුහාමතුරු බලාපොරොත්තු වෙන දේ. ඒක නිසා ਸਰවචනාංශේ පමණයි ඒ විවෘත මේ වරය තමන්ගේ ශ්‍රාවකයන් දීපු එකම සහසුන් වංශي අනික්යත්තන්ගේ ධර්මයේ ප්‍රශ්න කරොත් සදාකාලික අපායි. එහෙම තමයි ඒ පොත්පත්වලට පොතේ දරුවෝ හදලා තියෙන්නේ. පොත ප්‍රශ්න කරන්න බෑ. ਸਰබලධාරි දෙවියන් වහන්සේ ප්‍රශ්න කරන්න බෑ. ප්‍රශ්න කරොත් සදාකාලික අපායි. ਸਰවචනාංශ විතරක් ප්‍රශ්න නොකර බාර ගන්න එපයි කියලා තියෙනවා. මේ දෙකේ ਸਰවඥ දේශිත ධර්මය ਸਰවඥයි. සියල්ල දක් සියල්ල දක්නා සියල්ල දන්නා ਸਰවචනanse කිසිම බයක් නැහැ. මේක පහුරු ගාලා බැලුවට. ඒ පහුරු ගාන ක්‍රමේ තමයි සාකච්ඡාව කියන්නේ. ඒ සාකච්ඡාවට තියෙන අයිතිය හැම පැත්තටම සමානව යනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී වැඩක්. ඉතින් ඒ දේ ධර්ම සාකච්ඡාවකට අපි නංව ගන්නවා. ඒක පැත්තට වෙන ගලණය දෙපැත්තට දෙබසක සංවාදයක ස්වරූපයක් ඇති කරගන්න. ඉතින් ඒකට සමහර විටක සාසනයේ වේදල්ල සූත්‍ර වශයෙන් සඳහන් කරලා තියෙනවා ප්‍රවීණයෝ එකිනෙකා ප්‍රශ්න අසා ගැනීමෙන් ඇති කරලා තියෙන ධර්ම ඕජා කොටස් වේදල්ල සූත්‍ර වශයෙන් සඳහන් කරලා තියෙනවා හරිය ගැඹුරුයි. ආධුනික දේවල් නෙවෙයි සාකච්ඡා කරන්නේ යම් මට්ටමකට තමන්ගේ වැඩ කටයුතු දියුණු වුණාට පස්සේ ඒක ඍජු කර ගැනීම සඳහා එහෙම නැත්නම් ඔබ දමා ගැනීම සඳහා තවත් ඒ වගේ භාවනා කරන කෙනෙක් අල්ලලා නැත්නම් ඒ මට්ටමට වැඩ කරපු කෙනෙක් එකතු වෙලා සාකච්ඡා කරනවා. අපි ඒකටත් දවස් දවල් පැයක් ගත්තා. මේ අනුග්‍රහිත තුන පණපේ වුණාට පස්සේ එහෙම නැත්නම් ඔප්නං වුණාට පස්සේ තමයි කෙනෙකුට සමත භාවනාවක් කරන්න පුළුවන් නැත්නම් හිතක් සමතේකටපත් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් සමාහිත භාවකටපත් කරන්න පුළුවන් වෙන්නේ. මොකද හිත නිකන් එහෙම අවශ්‍ය අනුග්‍රහ නැතුව සමතේකටපත් වෙන්නේ එවැනි සමාහිත වෙච්ච හිතකට විතරයි ප්‍රඥා භාවනාවක් කරන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ඒ දෙකත් අනුග්‍රහිත වචන සඳහන් වෙනවා. ඒව ඇත්තටම මුල් මුල් අනුග්‍රහිතවල ප්‍රතිඵල වශයෙන් කියන්න පුළුවන්. සමත අනුග්‍රහිතේ විපස්සනා අනුග්‍රහිතේ කියලා මේක සඳහන් කරනවා. මේ අනුග්‍රහිත පහ තමයි අපි මේ ගෙවල් දුර අතහැරලා මේ සීලික සමාදන් වෙලා මේ කවුරු හරි දෙන බතක් කාලා කවුරු හරි එල්ල දෙන පැදුරක් උඩ බුදියාගෙන මේ උත්සාහ කරන්නේ අන්නේ අනුග්‍රහය විඳින්නත් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා. බුද්ධ ශාසනයක වැඩ කරන පිරිසක් වශයෙන් අපිට හදන්න පුළුවන් එකක් නෙවෙයි බුද්ධ ශාසනය කියන්නේ. අපිට ලැබිච්ච දෙයක් අන්න ඒ ලැබිච්ච දේ අපේ ශක්ති ප්‍රමාණයට නැත්නම් අපේ පිනේ හැටියට එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් උපනිෂේ සම්පත් වල හැටියට අපි උපරිම ප්‍රයෝජන ගන්න සමස්තය වශයෙන් වග වෙන්න ඕනේ පුද්ගලිකවත් වග වෙන්න. එහෙම වග බෙලා කටයුතු කරනකොට තමයි අපිට මේ වැඩමුළු ඉවරලා යනකොට පශ්චාත්තාවපකින් තොරව යන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම අපිට මෙච්චර වටින අවස්ථාවක් හම්බුණා අපිට කරගන්න ඕන වැඩ ටික දෙන්න තියෙන සහයෝගය දෙ ගන්න බැරි වුණා කිව්වොත් ඒක පශ්චාත්තාප වෙනවා. ඉතින් අපි කරන්න හදාන්නේ මේ මහන්සි වෙලා පශ්චාත්තාපයක් ඉතුරු කරන්නේ නෙවෙයි අපිට ඒ වෙනුවට පිරිච්ච ගතියක්, සම්පatti කරගතියක් ඇති කරගණ්ඩයි. ඉතින් ඒ නිසා මම මේ මුලින් වචන ස්වල්පයක් ඒ මතක් කළේ මේ අනුග්‍රහිත පහ සඳහන් අනුග්‍රහිත සූත්‍රය ඉදිරිපත් කරන්නයි මම හිතන්නේ මේ ශාලාවේ මේ 142 වෙනි වතාවට අනුග්‍රහිත සූත්‍රය මතක් කරන වෙලාව. ඊට පස්සේ අපි ධර්ම දේශනාන තමයි සුත අනුග්‍රහිතේ පැත්තෙන් ගත්තොත් බහුසුත භාවයේ සඳහා මේ ගන්න පැය ගැන ගත්තොත් එහෙම නැත්නම් සුත්තමය ඥාණය පොතේ දැනුම වඩන්න ගන්න මේ පැය ගැන කතා කළොත් අපි මේකෙදී මේ ගත කරන දවස් කීපයේ දිගටම එකම තේමාවක ගමන් කරනක තමයි මෙහි පැවතිච්ච පවතින මේ සම්මුතිය එහෙම නැත්නම් චාරිත්‍රය. ඒ නිසා අපි බොහෝ විට ਸਰවඥ දේශිත හෝ සූත්‍ර පිටකේ සඳහන් සූත්‍රයක් දෙන් තියාගන්න. එතකොට මේ සූත්‍ර හැදිලා තියෙන්නේ ඊටාම ලස්සන ගොනුවකටයි එකින් එක එකින් එක ගැඹුරට යන විදිහට අනුපූර්ව ශික්ෂාවට හැදිලා තියෙන්නේ. ඉතින් අපි මේ සූත්‍රෙ දිගේ ඉදිරියට යනකොට අපිට දන්නා තැනින් පටන් අරගෙන පුළුවන් තරමින් පටන් ගන්න සරල තැනින් පටන් අරගෙන එnde ende ende ende ගැඹුරකට යෑමේ ඒ සූත්‍රයේ තියෙන ජවය අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඉතින් මේ 142 වෙනි වැඩමුළුව සඳහා මම තෝරගත්තේ අපි දිගට මේ තාකල් පාවිච්චි කරපේ දසුත්තර සූත්‍රයමයි. ඒ දසුත්තර සූත්‍රය ඇත්තටම ਸਰුවඥ දේශිත දේවල් තමයි. නමුත් සාරිපුත්ත මහා ස්වාමින් වහන්සේ ගොනු කරලා පෙන්නනවා පුදුම විශිෂ්ට ඥානයකින් ඒ කරුණු දසුත්තරම් පවක්ඛාමි පත්තුන් නිබ්බාන පත්‍යා කියලා නිවන ලැබීම සඳහා ਸਰවචන්නාංශයේ දේශිත ධර්ම මම මේ විදිහට ඉදිරිපත් කරනවා කියලා ඒක පුදුමාකාර දක්ෂකමක් නැත්නම් ධර්ම සේනාධිපති ස්වාමීන් වහන්සේගේ දක්ෂකමක්. ඒක දැන් බලනකොට දැන් අපි ළඟ තියෙන විශේෂ භෞතික ඥාන ලෞකික ඥානත් එක්ක බලනකොට මේක එච්චර කැපිපේන ගතියක් නැහැ. නෑ කියන්නත් බෑ. නමුත් මේ අපි කල්පනා කරලා බලනකොට අවුරුදු 2600කට ඉස්සර වෙලා සාරිපුත්‍ර ස්වාමීන් මෙවැනි ඥානයක් පහළ වෙන්න මේක ඥාන විභාගය කියලා කියන්නේ ඥාන ප්‍රස්ථානය කියලා කියන්නේ ඥාන සංවිධානය කියලා කියන්නේ වැක්කිරණ තන ඥානයක් ආවට පස්සේ ඒව සංවිධානය වෙන්නේ ඉස්ලාම ඥානයේ ප්‍රමාණ ඉක්මවන්න ඕනේ ඉක්පවල ගිහිල්ලා ඥානය ආවට පස්සේ තමයි ගුණාත්මක වර්ධනයක් වෙන්නේ මේ තමයි පළවෙනි වතාවට මානව ඉතිහාසයේ මානවයා දැනුම ගොනු කරපු වෙලාව දැනුම ගොනු කරන්න පුළුවන් කීප ආකාරයක් තියෙනවා මේ ව්‍යාකරණානුකූලවත් දැනුමක් ගොනු කරන්න පුළුවන්. ඒ වගේම ඉදිරිපත් කරන ක්‍රමයේ අනුව ඒ වගේම අවසාන බලාපොරොත්තු වෙන පරමාර්ථය අනුව දැනුම ගොනු කරන්න පුළුවන්. ඉතින් අද වෙනකොට තාක්ෂණයේ දියුණු වෙලා තියෙන නිසා අද බොත්තමත් අද කළ පමණින් ඕන දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඉස්සර වගේ කටපාඩම් කරන්න එහෙම නැත්නම් මතක තියාගෙන ඕනකමක් ඇත්තේ නැහැ කියලා අපි දැනට හිතනවා. නමුත් ඒ කාලේ ඒව තිබුණේ ඒ නිසා සෑහෙන බයක් තිබුණා මේ ਸਰුවචනාංශයේ නැගිටවලා තියෙන මේ ශාසනය ਸਰුවචනාංශයේ පුබුදවලා තියෙන මේ ශාසනය මහා ගංගාවක් වැලි කන්දකට බීගත්තා වගේ දවසක නැති වෙනවා. අනේ නැති නොවෙන්න යම් දවසක මේක පරණ තිබුණු ස්වභාවයෙන්ම පරණ තිබුණු තෙදෙන්න පරණ සුදු ජවයෙන් ඇති කරන්න කාට හරි ඕන වුණොත් ඒකට සැකිල්ල හදලා තියෙන එක තමයි සාරිපුත්‍ර ස්වාමීන් කරලා මේ දසුත්තර සූත්‍රය දීඝනිකායේ සඳහන් වෙන සූත්‍ර 32කින් අවසාන සූත්‍රයෙන් සම්බොම දීඝ සූත්‍රයක්. මේ සූත්‍රයට පෙරහුරුවක් වගේ තමයි මේකට කලින් තියෙන සංගීති සූත්‍රය. සංගීතය කියලා කියන්නේ සමගිව දේශනා කිරීම සමගිව සජ්ජායනා කිරීම කියලායි අපි ධර්ම සංගායනා පැත්තෙන් මතක් කරන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් දන්නවා සරුවචනාංශි පින්නම් පාන ඉතල සාරිපුත්‍ර සාංශි පින්නම් පාන. පින්නම් පෑවට පස්සේ ධර්ම සීනාධිපති නැති ශාසනයක් ඉතුරු වෙනවා. ඉතුරු වුණාට පස්සේ කොයි දේ කොතනින් ඉවර වෙයිද දන්නේ නැහැ. මොකද එක එකනා එක එක දේවල් විශේෂණය කරපුවාම විශේෂණය කරපු කෙනා අනික් දේවල් වලට නොදැනුවත් කෙනෙක් බවට පත් වෙනවා. විශේෂණය කරන කාටවත් එක දන්නේ නැහැ. එයා මේ විශේෂණය කරපු මාතෘකාවට සුවිශේෂී දැනුමක් දිනු කරන්න සාමාන්‍ය දැනුම අතාරින්න වෙනවා. ඉතින් ඒ නිසා මේ විශේෂණය කරපු කට්ටිය එකතු වෙන්න කැමතිත් නැහැ. ඒ විශේෂණ කරපේකන තමන්ගේ එක තමයි ලොකු කියලා කියා ගන්න. සාරිපුත්‍ර සාංශ මේක දැකලා උන්වහන්සේ සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙම දැනුම ඔක්කොම අරගෙන ප්‍රස්තාර කරා. ප්‍රස්තාර කරලා ඉදිරිපත් කරන එක කරන්න තොරතුරු එකතු කිරීමේ මූලික දල සැකස්ම සංගීත සූත්‍රයේ තියෙනවා. ඒ නිසා සාරිපුත්‍ර සාංශේ නැති වුණාට මේ සාරිපුත්‍ර සාංශික මේ බ්ලූ print එක තමයි නැත්තම් මේ ඉදිරිපත් කරපු මේ ඥාන බීජය තමයි 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා ධර්ම සංගණාට දැන්වේ. එතන තියෙන්නේ සංගීත සූත්‍රයේ තියෙන දැනුම ඔක්කොම එකතු කරලා තියෙනවා. එකතු කරලා තියෙන එක ක්‍රමයක්. සාරිපුත්‍ර සාංශේ අනුමත කරලා තියෙනවා. සරුවච්චන් වහන්සේ එක සූත්‍රයක එක කාරණාවක් විතරක් කියලා තියෙන කාරණා ඔක්කොම ගොනු කරලා තියෙනවා එකේ පොත කියලා. ඊට පස්සේ එක සූත්‍රයක කරුණු දෙකක් කියපු අවස්ථාවල් දෙකේ සූත්‍රය. ඊට පස්සේ කරුණු තුනක් හතරක් පහක් හයක් ආදී වශයෙන් එnde end end end ඒ එක සූත්‍රයක නැත්නම් ඒක මාත්‍රකාවක අනුමාත්‍රකාව වැඩි වෙන පිළිවෙලට තමයි පෙළ ගසලා තියෙන්නේ. ඒකේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ප්‍රකාශයක් කරන්නේ ඒ සංගීත සූත්‍රයේදී මේ කරුණු ගොනු කරලා තියෙන නිවනට යොමු වෙන විදියට කියලා. ඒක තියෙන හුදු එකතු කිරීමක් විතරයි. මේ සූත්‍රයේදී මේ දසුත්තර සූත්‍රය 32 සඳහන් කරනවා පටන් ගන්නකොටම දසුත්තරම් පවක්ඛාමි මම මේ ශ්‍රේෂ්ඨ ප්‍රකාශය කරනවා මම දසුත්තර ක්‍රමයට මේ 10 එකේ පොත් ලක්ෂණ 10යි දෙකේ කරුණු 10යි තුනේ කරුණු 10යි ආදි වශයෙන් 10 කරුණු 10 දක්වා මම ලස්සනට මේක ප්‍රස්ථාරගත කරා දසුත්තරයි 10 කරුණු වලින් තමයි එක එක එක එක නැගලා නැගලා යන්නේ පත්තුන් නිබ්බාන පත්‍ය. ඒ කියන්නේ නිවනට යොමු වෙච්ච. නිවනට එල්ල වෙච්ච. එනිසා මේකේ හුදු ඥානයේ සඳහා වෙන ඥානයක් නෙවෙයි මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ ප්‍රයෝජනේ සලකලා ඥානය පාවිච්චි කරන හැටි. ඒ නිසා මේ සූත්‍රය කියවනකොට තේරෙනවා ඒක හැම පැත්තෙම අන්තර් සම්බන්ධතා සහිතව එක එල්ලයක් ඇතුව යන ගමනක් තියෙනවා. ඉතින් ඒකට කවුරුවක්වත් නැහැ සාරිපුත්‍ර සාංශය ඇර. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මේ කර ප්‍රයත්නය සර්වජන් වහන්සේ වැඩ ඉන්න කාලෙම ධර්මාන ජීවමාන කාලේ කරපු නිසා සර්වජන්සික මේක අනුමත වෙලා තියෙනවා. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශික විශේෂ ආචාර්ය ආචාර්යත්වයට අටතේ හැදිච්ච ශිෂ්‍ය પરම්පරාව මේක Tamanට ලැබිච්ච දායාදයක් විදිහට අරගෙන ගියා විශේෂයෙන්ම සංගායනාවේදී ඉතුරු වෙච්චි 500ක් මහරතන් වහන්සේලා මේ ක්‍රමය ඒකාන්තෙම අනුමත කරා විශේෂයෙන්ම දැන් තියෙන අංගුත්තර නිකාය පොත ගත්තොත් අංගුත්තර නිකායේ තියෙන්නේ එකේ සිට දෙකට දෙකේ සිට තුන තුනේ සිට හතර දක්වා පිළිවෙලට ධර්ම කරුණු එකතු කරපු අවස්ථාවක්. ඉතින් මේක තමයි ඉස්සෙල්ලා මානවයා දැනුම එකතු කරපු අවස්ථාව. උදාහරණයක් වශයෙන් කියනවා නම් නිකන් ඉතිහාසය පිළිබඳව බෞද්ධ භාවය ලබන්න ඊට ඉස්සෙල්ලා මේ උපනිෂද් ධර්ම Hindu වේදය හරියට රිවිලා තියෙනවා. තිබුණට කිසිම ගුණයක් නැහැ. සර්වචන් වහන්සේ පහළ වෙලා අපි කියන් පිරිනුවම් පාරට පස්සේ අවුරුදු 600කට පස්සේ තමයි ඒගොල්ලන් මේ සරුවච්චන්හන්සේගේ ශාසනයේ තියෙන මේ ව්‍යාකරණේ තේරිලා ඉදිරිපත් කරන ක්‍රමේ තේරිලා ඒ දරුණු කරුණු එකතු කරලා පොතක ලියන්න විදිහට ව්‍යාකරණයක් හැදුනේ සරුවච්චන්හන්සේගේ පරිණිරවාණයෙන් අවුරුදු 500කට පස්සේ මේ 500 ඇතුළත මේ කරුණු කටපාඩමෙන් ආචාර්ය ප්‍රචාරය પરම්පරාවෙන් ආවා ඒ අනුව තමයි අනිකුත් ආගම් වල ඒ පොත් සකස් කරලා ඉදිරිපත් කරලා තියෙන්නේ ඒක නිසා හුඟ දෙනෙක් විශේෂයෙන්ම ලංකාවේ බෞද්ධයා හිතනවා හිතන්ට පෙළඹෙනවා හිතලක් තියෙනවා මේ අපේ ਸਰවචනාංශට ඉස්සර ලෝකේ බ්‍රාහ්මණ ආගම තිබුණා. ඒ ආගමෙන් තමයි ਸਰවචනාංශ මේ කර්මේ සහ කර්මඵලය ඉගෙන ගත්තේ. ඒ ආගමෙන් තමයි ਸਰවචනාංශ මේ මේ ධ්‍යාන භාවනා පුරුදු කළේ. ඒ ආගමෙන් තමයි ਸਰවචනාංශේ දුෂ්කර ක්‍රියා කරන්න ඉගෙන ගත්තේ, තපස් රකින්න ඉගෙන ගත්තේ. ඒ නිසා මේ තේරවාදයේ පවතින නැත්නම් අපේ බුද්ධ ආගමේ පවතින ක්‍රම Hindu ආගමෙන් ආපු අංකුරයක් වගේ කියලා තමයි අපි හිතාන ඉන්නේ. ඒ නිසා අපි හිතනවා මේ ਸਰවඥාන්සේකෙන් ණයට ගත්තයි කියලා. ඒකට හොඳ ගවේෂණයක් කරලා බැලුවොත් ඇත්තටම මේ Hindu ආගමේ Hindu ආගම කියන එකේ කාලේ තිබුණේ නැහැ. තිබුණ බ්‍රාහ්මණ ආගම. බ්‍රාහ්මණ අයගේ නෙවෙයි මේ කරුණ එකක්වත් තිබිලා තියෙන්නේ. මේ කරුණු තිබිලා තියෙන්නේ කර්මේ සකර්මලේ අදහලා තියෙන්නේ ධ්‍යාන භාවනා කරලා තියෙන්නේ හුඟක් වෙලාට බ්‍රාහ්මණාට විරුද්ධව පැන නැගිච්ච ආජීවකයන් විසින් ශ්‍රමණයන් විසින් එහෙම නැත්නම් පැවිද්දන් විසින් ඒගොල්ලේ බ්‍රාහ්මණය ඇති කරගත්තේ කුලසිරිත් කුලය අනුව මිනිස්සු තලන පෙළ ක්‍රමවලට සම්පූර්ණ විරුද්ධ ගියා. ඒගොල්ලෝ කොයි කුලෙන් පැවිදි වුණත් ආජීවකයන් බාටපත් වුණා. කොයි කුලෙන් පැවිදි වුණත් ශ්‍රමණයන් බාටපත් වුණා. ඒ ශ්‍රමණයෝ තමයි ඔය කර්මේ සහ කර්මඵලෙ පිළිගත්තේ. එහෙම නැත්නම් ධ්‍යාන භාවනා කරේ. ඒ ශ්‍රමණයෝ පුළුවන් තරම් දුෂ්කර ක්‍රියා ආදි ක්‍රම කරන්න පටන් ගත්තා. බමුණන්ගේ තිබුණ ක්‍රම ඒ වෙනකොට ගොඩාක් පිළිහිලා. ඒගොල්ලෝ මේ මිනිස්සු සලකන්න පටන් ගත්තට පස්සේ ලාභයට සත්කාරයට යට වෙලා රජවරුන්ට පුරোহিතකම් කරලා ඒ තමන්ගේ ධර්මය එකම කුලයකට පමණයි අයිති උදාහරණයක් වශයෙන් කියනවා නම් ඒ බමුණන් ධර්මයේ පවත්තණ්ඩ પરම්පරාවට යන්න කිරුවේ මන්ත්‍ර ජප කරන එක එහෙම නැත්නම් කටපාඩම් කරන එක සංස්කෘතික ශ්ලෝක කටපාඩම් කරන එක ඒ නිසා කවුරු හරි අඩු කුලයක මිනිස්සෙක් ඒ මන්ත්‍රයක් ඉගෙන ගත්තොත් මන්ත්‍රයක් කටපාඩම් කරන්න සඳහා බමුණෝ සජ්ජහානා කරනකොට කන දුන්නොත් ඒ මනුස්සය කන හාරලා දාන්න ඕනේ කියලා තමයි කියලා තියෙන්නේ. අහන්නත් අහන මතක තියානින්නත් අහන කටපාඩම් කරන්නත් අහන. ඒ වගේ මේ පුදුම රාජ්‍ය බලයක් දේශපාලන කොමන්ත්‍රණයක් වශයෙන් ගෙන ගිය දැනුම මානවයාට පොදු කරන්න ਸਰවචනාංශය තමයි මේක manussකම ඉස්සරහට තියාගෙන කාටත් වගේ ඉගෙන ගන්න හැදුවේ. ඒකේ සාරිපුත්‍ර ස්වාමීන්සේ ධර්මයේ විතරක් නෙවෙයි මේක සමසේ මිනිස්සු අතර පැතිරීම පිළිබඳව පුදුමාකාර කල්පනාවක් කරලා තියෙනවා. අද ලෝකේ තියෙන දැනු සල්ලි ටික ගත්තොත් ඒ සල්ලි 90%ක්ම තියෙන්නේ පොඩි ජනතාවක් අතේ. අනිත් සේරම උලා කාලා ජීවත් වෙන්නේ. අර සල්ලි තියෙන උන් අර නැති උන්ට නීති හදනවා. නැති උන්ට ව්‍යවස්ථා හදනවා. නැති උන්ට සංවර්ධනය හදනවා. නැති උන්ට මේ සේවක පරිපාලන ක්‍රම ගැන හිතනවා. උන්නේ අම්මලාගේ නීතියක් තියෙන. කිසිම සාධාරණයක් නැහැ. ඒ වගේම තමයි බලයක්. මේ ਸਰුවචන්හන්සේගේ දැනුම විතරයි මේ අපි වගේ මැදපන්ති ඉපදිච්ච හුජී දන්සාවට කැමති නම් කල්පනා කරලා ඕන තැනකට යන්න පුළුවන්. කිසිම කෙනෙකුට කිසිම ආකාරයෙන් අධිකාරියක් පවත්වා ගන්න බෑ. මේ දැනුම ගොනු කරලා ඉදිරිපත් කරලා තියෙන අන්නේ ඒ තියෙන මනුසකම ඒ තියෙන අහිංසකකම ඒ තියෙන ගතිය නිසයි අපි අද වගේ කෙනෙකුට මේ ධර්මයට අත තියලා පැවිදි වෙලා කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒක සාරවත් chance නොදැක්කක් කියන එක නෙමෙයි මම මේ කියන්නේ. සාරිපුත්‍ර සාංශේ බමුණු ආගමෙන් ආපු කෙනෙක්. බුද්ධහන වෙලේ බමුණෙක් ත්‍රිවේද පාරගෝ අවුරුදු 16 17 වෙනකොටම දැක්ක මේ දැනුම අපි ළඟ තිබ්බට මේක හදලා තියෙන්නම පැලන්තියකට යන. ඊට සරුවචනංශ ළඟට ආවට පස්සේ ඊටත් එහා ගිය ගමනක් තියෙනවා. නිවන් දකින්නත් පුළුවන්. පැලැන්තියකට සීමා වෙලා නැහැ. ඥානේ තියෙන ඕන කෙනෙකුට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේකට අත තියෙනකොට අපි සරුවචනංශ තුන් සැරයක් සාදු කියනවා නම් සාරිපුත්‍ර සාංශරත් එක සැරයක් සාදු කියනවා. උන්වහන්සේ තමයි මේක දැක්කේ. මේ ඥාණය මානව මනසටයි ටිකක් පරිණාමයේ මිනිස්සු ආපු තැනටයි ටිකක් මිසක් මේ අහවල් කුලයට අහවල් වංශයට කියන එකක් නැහැ. ඉතින් ඒක නිසා මේ දසුත්තර සූත්‍රය හරි වැදගත් වෙනවා. දසුත්තර සූත්‍රෙම අපි මේ වෙලාවේ සාකච්ඡා කරනවා කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් ඒක ගැන හොයාගෙන යනකොට ඉදිරිපත් කරපු හැම කාරණාවක්ම ඉස්සර පස්සර තියෙන පුරුක්කොලට අන්තර් සම්බන්ධතාව පවත්වනවා. ඒ නිසා ඒක ගෙතෙමින් වැවෙන උණකිල්ලක් වාගේ එළියට එනකොටම අනික් උණගස් එක පැටලිලා මැදින් උඩට නගින්නේ එනකොට ඒක පඳුරෙන් අරසාව ලබාගෙන තමයි මැදට එන්නේ. ඒක නිසා අපි මේ ඉගෙන ගන්න හදන කොටස හරියට මට ඕනෙම කොටන කොටසද වෙයිද කියන්න දන්නේ නැහැ. නමුත් ඒකාන්තයෙන් මතක තියානින්න ඕනේ <clears throat> මේක ඉවර කරගෙන කරගෙන යනකොට පූර්ණත්වයකටපත් වෙනවා. පිරිච්ච ගතියකටපත් වෙනවා. ඉතින් අපි කරන්නේ ඒකෙන් අදට නියමිත කොටස ඉදිරියට ගන්නවා. ඒ සඳහා ඒ කොටස ඉදිරිපත් කිරීම සඳහා අහගෙන ඉන්න සභාවේ අවධානය Taman දෙසට ගණ්ඩායි සාරිපුත්‍ර සාංශිමේ ප්‍රශ්න අහන්නේ කතමේ සත්ත ධම්මා බහුකාරා මේ ශාසනයේ බහූපකාර වෙන ධර්ම හත මොනවද කියලා ධර්මේ දන්නේ නැති කෙනෙක් අහන්න පුළුවන් අනිතීර්ථිකෙක් අහන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ඔයගොල්ලෝ ඒකට කොහොමද මොකක්ද දෙන උත්තරේ කියලා තමන් වහන්සේත් එක්ක හිටිය සමකාලීන අනිකුත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගෙන් අහන ප්‍රධාන වශයෙන් මෙතන භික්ෂුන් වහන්සේලා මුල් කරගත්ත ආමන්ත්‍රණ විදියක් තියෙනවා. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශ මේ සම්බන්ධ වෙන අයගෙන් උත්තර බලාපොරොත්තු වෙන්නේ සාරිපුත්‍ර සාංශේ ප්‍රශ්නය අහන්නේ මං අද කියලා දෙන්න හදන්නේ මෙන්න මේකටයි කියලා අවධානය ගන්නයි. කතමේ සත ධම්මා බහුකාරා. මේ ශාසනය වැඩ කරන කෙනෙක් දැනගත යුතු Tamanට බහූපකාර වෙන කාරණා හතක් සරුවත් chance දේශනා කළා තියෙනවා. උඹලා දන්නවද කියලා අහනවා. ඉතින් ඒගොල්ල නිස්සද්ද වෙනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම සත්ත ආර්ය ධනං සප්ත ආර්ය ධනය කියලා එකක් සරුවත්ංශයේ දේශනා කරලා තිනවා. අපි මේ ලෝකේ මැරෙනකන් සඳ උදේ අමුඩ ගහගත්තාම සිකුරාද අමුඩ හැන්ද වෙනකන් අමුඩ එලියන්නේ නැතුව හම්බ ගන්නවා. ඒත් ධනෙ තමයි. ඒකට අපි දරුවන්ටත් ඒක ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා පොඩි කාලේ ඉඳලම අනිකුත් දේවල් දෙනවා. ඒවට අපි කියනවා ලෞකික ධන. එහෙම නැත්නම් භෞතික ධනය කියලා. ඒ භෞතික ධනත් වලට සාපේක්ෂව සරුවචනංශය හඳුලා දෙනවා ආර්ය ධනය කියලා එකක්. ඒක අදාළ වෙන්නේ සීක පුද්ගලයන්ට ආර්ය පුද්ගලයන්ට නැත්නම් මාර්ගඵල ලාභයේ සඳහා කටයුතු කරන පුද්ගලයන්. ඉතින් ඒක නිසා මේ සම්ප්‍රදාන කුල බුද්ධ ආගම පිළිගන්න කෙනෙක් මේ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියලා කියනකොට ඒගොල්ලන්ට තමන් තාම ආර්ය தත්තරපත් වෙලා නැතය ආර්ය தත්තරපත් වෙච්ච කෙනාට කොච්චර සැලකුවත් මදිය කියලා අර ආර්ය සහ අනාර්ය දෙක අතර මේ මෞංකාර දෙයයන් වහන්සේ සහ දෙයයන් මවන ලද සත්තු අතර මහා විශාල වෙනසක් හිතාගෙන ලෝකයා ජීවත් වෙන්නේ යම් කිසි කෙනෙක් ආර්ය தත්තරපත් වුණා නම් එයාට ඒකාන්තයෙන්ම අපි මේ මේ විදිහට උදව් කරන්න ඕනේ. මොකද මම ආර්ය නැහැ. ඒ නිසා ආර්ය සහ ආර්ය නැති කොටස් දෙක අතර පුදුම සම්ප්‍රදානුකූල වෙනසක් ඇති කරන තියෙනවා. ඒක සාධාරණයි කියලාත් හිතෙනවා. නමුත් අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයේ ਸਰුවචනංශේ නම් කරනකොට ਸਰුවචනංශේ සෝවාන් මාර්ගස්ත සෝවාන් පලස්ත සකදාගාමි මාර්ගස්ත සකදාගාමි පලස්ත අනාගාමි මාර්ග අනාගාමි පලස්ත අරයත් මාර්ගස්ත අරයත් පලස්ත කියලා අට දෙනෙක් පෙන්වනවා. මේකෙදි මේ සෝවාන් මාර්ගයට පත්වෙච්ච මාර්ගස්ත කියන එක නා අඩුම මට්ටමේ කවුද කියන එක විග්‍රහ කරලා බැලුවොත් තිසරණ සරණ ගිය හැම කෙනාම සෝවාන් මාර්ගස්තයි. මේ වගේ වැඩමුළුවකට එන ඔක්කොමලා දැනට ඉන්නේ සෝවාන් මාර්ගයේ. ඉතින් හුඟ දෙනෙක් ඒක පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ සෝවාන් මාර්ග මාර්ගයටපත් වෙනකොටම රැස් වී දෙයි. උඩින් යන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මේ මේ ඉතිසලා අපි කෙරුවේ චක්කනිපාතේ ඒකේ තිබුණේ මේ අභිඥාහය. ඒ අභිඥා ඔක්කොම පහළ වෙන්න ඕයි කියලා අපි බුදුමාකාර දුරස්ත භාවයක් ඇති කර ගන්නවා. මේ මාර්ගස්ත සහ ආර්ය සහ අනාර්ය අතර. නමුත් භාවනාවේ ඊදී ගත කරන ඕනම කෙනෙක් මාර්ගස්තයි. ඉතින් කවුරු නැහැ කියනවනේ ඉතින් කරන්න දෙයක් නැති. ආ නැත්තම් නෑ තමයි ඉතින්. දෙනකොට එපයි කියනවනම් කරන්න දෙයක් නෑ. නමුත් යේකේච බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සanti අපාය භූමින් කියලා සරුවචන්සේ සඳහන් කරනවා. යමෙක් තිසරණ සරණ ගියා නම් ඒක නකවදාවත් අපාය යන්නේ. හැබැයි තිසරණ සරණ යන්නේ ගිරව් වගේ නම් සරණ ගියාට ඊට පස්සේ මතක නැත්තම් ඒක නෙවෙයි සරුවචන්සේ මේ සඳහන් කරන්නේ තිසරණ සරණ කිය බව දැනගන්න හැම චිත්තක්ෂණයකම අපි නික්ලේශී. අපි දවසේ කොච්චර වෙලා ඒක මතක් කරනවද? වැඩක් කරන්න ගියාම කොච්චරක් ඒක දන්නවද නැද්ද කියලා බැලුවොත් අපි උඟාක් වෙලාවට ඒක නෙමෙයි අපි മന്ത്രിතුමා සරණ යනවා, ඇමතිතුමා සරණ යනවා, බැංකුව සරණ යනවා, දොස්තර සරණ යනවා, නීතිඥයා සරණ යනවා, දේශපාලනඥයා සරණ යනවා. ඒකල දරුවන්ටත් උගන්වන්නේ අපි මේ මේ කට්ටිය සරණ ගිහලා තමයි මේ මට්ටමට උඹලත් පුළුවන් තරම් කොම්පස් අල්ලපල්ලා, පසපැත්තලිය කාපල්ලා. ඒකනේ අපි මේ උගන්වනදී ඒ කෙනෙක් ගැන බුදුහාමසෝ වගේ කියන්නේ. ඒක ඇත්තටම කියනවා නම් බුදුහාමට කරන නිග්‍රහය. බණ භාවනා කරන කෙනෙක් ඒ වගේ දේවල් මුල් කරන් හදනකොට ඒක බුදුහාමතුරුන්ගේ තියෙන මේ ගුණේර කරන නිග්‍රහයක් වෙනවා. ඉතින් අපිට ඇත්තටම එදිනදා ජීවිතේ ගත කරන අපේ පෞල් කන ජීවිතේ අපිට ඒ විදිහට ගත කරගන්න හම්බ වෙන්නේ නැහැ. අපි ඒකාන්තෙම ජනමාධ්‍යෙන් දෙන දේවල් කාලා ඒව පිටිපස්සේ තමයි යන්නේ. නැවෙත් අපි මේ වගේ තැනකට ආවට පස්සේ අපිට කවුරු හරි තම්බල බත් කන්න දෙන්න හේතුව මොකද? අපිට මේ පහසුකම් ටික දෙන්න හේතුව මොකද? අපි ඒ සඳහා එහෙම නැත්නම් මේ මාර්ගයේ සඳහා කටයුතු කරන නිසා. ඒක හොඳටම ඇති. ආ ඒකට මේ රැස්වි දෙන්න ඕනේ නැහැ. ඒකට සෝවන් පලස්ත වෙන්න ඕනේ නැහැ. මේ වැඩෙත් ඇති. ඇත්තටම කියනවනම් මේගොල්ලෝ තමයි හුඟක්ම මහන්සි වෙන කට්ටිය. මේගොල්ලන් තමයි ඔක්කොම සහයෝගය දෙන්න ඕනේ. මොකද හේතුව ඒ දැනට ගඟ දිගේ ඉහළට පීනන පිරිස. ආන්න මේ විදිහට Taman ඉන්නේ දැනටමත් මේ සත්තාරිය ධනේ යම් ප්‍රමාණයක් ඇතුව කියලා හේතු ගන්නන්න පුළුවන් වුණොත් මේ වැඩමුළුවේ ධර්මදේශනා සාර්ථකයි. කවුරු හරි හිතනවා නෑ ඒක ලබනාත්මේ හම්බ වෙන්නේ. ඒක හම්බ වෙන්නේ මෛත්‍රී බුදුහාමර දැකපුවාම ඒක ලබන්න තරම් අපිට පින් අපි ඒකට තව මේ අනිකුත් පින්කම් කරන්න ඕන කියලා හිතනවා ඒ කෙනා විහිම්ම ජීවිතේ මල් Taman විහිම් පල් වෙන එකයි කරන්නේ. ඒ කොච්චර සාර්ථක වෙයිද කියලා කියන්න මට දන්නේ නැහැ. නමුත් මගේ උත්සාහය තියෙන්නේ කාටවත් මේ එකක්වත් හඳුන්ලා දෙන්න මට ඕනකමක් නැහැ. හඳුන්ලා දෙන්න ඕනකමක් නැහැ. මොකද දැන් ඉන්නේ ඌව උඩ තමයි. ඒ තියෙන එක දිනු කරන්න අපිට තියෙන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම තේරුම් අර ගන්නවා නම් අපි මේ අස්ථාරේ පුද්ගල මහා සංඝ රත්නයේට අයිති පිරිසක් කියලා. මම දන්නේ කට්ටියට heart attack එයිද කියලා. ඒක මට කරන්න දෙයක් නැත්තේ නෑ. නමුත් එහෙම නැත්තම් මේ වගේ රිට්‍රීට් එකක් කරන්න බෑ. හැම කෙනෙකුටම හිතා ගන්න වෙනවා අපි ඉන්නේ මාර්ගයේ. එහෙම නැත්තම් මේ කටයුතු කරන්නේ අපි මේ රූපලාවන්‍ය වැඩි කරන්නද? ලාභ සත්කාර වැඩි කරන්නද? ලකුණු ගන්නද? මේකෙන් ගිහලා කාට හරි භාවනා උගන්වන්නද? මේ මොන જાති කෙරුවත් කොණ්ඩේ නෙවෙයි ඔළුව ක්‍රේල් වෙලා යයි. නේ අපි ඉන්නේ මේක අවබෝධ කරන්න කියන හැඟීමේ හිටියොත් ඉන්න හැම චිත්තක්ෂණයකම ඉදිරියට යනවා. ඉතින් මගේ දේශනාව මම පවත්න්නේ මේ මූලිකවම අපි ළඟ සත්කාරිය ධනෙ තියෙනවා. අපි ඒක තවත් වඩ වඩා ගන්න ආඩ්‍ය කර ගන්න දඟලන පිරිසක් මිසක්කා මට සැකයි මං වෙලා ගනින්ද කියලා සත්කාරිය ධනෙ හඳුන්වා දෙන්න. අවශ්‍ය වෙලා තියෙනේ තියෙන එක දිනු කරන්න. ඒ නිසා හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ අපේ අම්මලාට තාත්තලාට හම්බෙච්ච නැති අවස්ථාවක් අපිට හම්බෙලා තියෙන්නේ. ඒ මේ බුද්ධ ශාසනය අද පටන් ගත්ත කීන එක නෙමෙයි තියෙන්නේ. මේ தත්ත්වය මේ පිරිසුදුකම මේ තියෙන ඔපේ අපේ પરම්පරාව අපේ. අපි ඒක ගන්න ඕනේ කරට. ධූරේ කරට අරගෙන අපි මේක තව පොඩ්ඩක් දියුණු කරන්න ඕනේ. දියුණු කරන්නේ කොහොමද? බාහිර ලෝක සාසනයටත් ඒකේ ඔපේ වැටෙන්න ඕනේ. Tamange අධ්‍යාත්මයටත් ඒ ඔපේ වැටෙන්න ඕනේ. වැටුනේ නැත්තම් ගොම්පස් අල්ලනවා විතරයි. මොකක්වත් වෙන්නේ නැහැ. එහෙම නැත්තම් කියන්න තියෙන්නේ ණයට ගෙරි රකින්න මිනිස්සු අඳ අඳ අඳේට හරක් බලන මිනිස්සු වගේ නැත්තම් ගොපල්ලු වගේ හරක් බලන වැඩ කරාට උට පස්කෝ රසේ නැහැ. උට බත් ටික විතරයි හම්බෙන්නේ බත් බැලියෝ කියලා කියනවා. ඒ වෙනුවට අපිට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි දැනගන්න ඕනේ මේක මුළු හදින්ම මුළු හිතින්ම අපි කරන වැඩක් කියලා. අන්න ඒ විදිහට සලකනකොට අසත් ආර්ය දන කියනකොට පළවෙනිම දේ තමයි සද්ධා දනෙ. ඒක උඟුව දෙනෙක් හිතනවා මේ සරුවත්‍යංශයේ ප්‍රඥාවට ප්‍රධාන තන දීපු නිසා මේ ශාසනයේ අයට සද්ධාාවක් ඕනේ නැහැ කියලා විශේෂයෙන්ම උගත්තු හිතනවා. විශේෂයෙන්ම බටහිර ක්‍රමයට හිතන කට්ටිය හිතනවා සද්ධාව කියන එක ඒ මෝඩ උපාසකම්මලාගේ වැඩක්. එහෙම නැත්නම් ඒක අන්ධ බූත වැඩක් සද්ධාව අවශ්‍ය නැහැ කියලා. නමුත් සරුවචනන්සෙත් පටන් ගත්තේ සද්ධාවෙන් සරුවචනන්සේ කරා පැමිණ හැම කෙනෙක්ම ඉන්නේ සද්ධාවෙන්. ඒ නිසා අපි ඒ ආරම්භක සද්ධා සේසය තේරුම් අරගෙන ඒක දිනු කෙරුවේ නැත්තම් එහෙම නැත්තම් ඒක පහත් කළ සැලකුවොත් අපි බොක්ක ඇතුලේ ඉඳදිම පෙකිනු වල හපා කෑවා වගේ වෙනවා. තාම් බබා හම්බෙන්නත් ඉස්සලා පෙකිනු වලින් හැපුවොත් එහෙම ඉවරයි. ඒ වගේ තමයි අපි ළඟ මෙතෙන් දෙන්න අපිට යම් හේකින් යම් විදියකට ඒක පුංචි සද්ධාාවක් නෙවෙයිනේ මේ ආපු ගමන ආන්නේ සද්ධාව මතක තියෙන තාක්කල් මේ වැඩමුළුවේ ඉන්න කිසිම කෙනෙක් නැවතත් කියනවා මේ සද්ධාව මතක තියෙන තාක්කල් වැඩමුළුවේ කිසිම කෙනෙක් මට අහවල් දෙයක් නොලැබුණා කියලා පශ්චාත්තාප වෙන්නේ අපි මේ වෙනකොට සද්ධාවේ ඉන්නේ ඒක මතක නැති වෙලාවට විතරයි කන පින්දම් ගන්න කියලා මතක තියාගන්න අපි අරක හම්බුනේ නැහැ මේක හම්බුනේ නැහැ කියලා මේ ඇතෙක් හම්බු වෙච්ච වෙලාවක කවුරු හරි කනපින්දම් ගහනවා මට Hindu විත හම්බුනේ නැහැ තව කියලා ආන්න එච්චරයි අපි මේ චරුචරු ගාන සියල්ලක්ම ඇතෙක් හම්බ වෙලා Hinduක් වෙන දඟලන දඟල එන්නේ ඒකට කියනවා සද්ධාව නැතිකම කියලා. ඒකට කියනවා සැකේ කියලා. ඒ නිසා අපි ළඟ මෙතෙන්ට එනකන් අපි දෙන්නේ කතා කරගෙන අවිල්ල නැහැ නේ. අපේ ආධ්‍යාත්ම ජීවිතය අපි මෙතෙන්ටකම් හදාගත්තේ තනි තනිව. අන්නේ හදාගන්න යම් දවසක කාමභෝගී වෙනව වෙනුවට යෝගී වෙච්ච දවස භෝගී වෙනව වෙනුවට යෝගී වෙච්ච දවස හිතලා වැළුවොත් ඒ මොහොත නිවන් දකින්නට වැඩිය වටිනවා. ඒ මොහොත නිසායි අපි අද මෙතන ඉන්නේ. අපි ඒක අමතක කරපු දවසක් තමයි අපි පුංචි පුංචි දේවල් අරක ලැබුණ නැහැ මේක ලැබුණ නැහැ කියලා කනවින්නම් ගහන්නේ. නිසා සද්ධාව හරියටියට අර්ථකථනයක් අරගත්තොත් නිර්වචනය කරගත්තොත් ඒ කෙනා පිපිච්ච මලක් වගේ තමයි ගත කරන්නේ. අපි යම් වෙලාවක අරක ලැබුණේ චෝදනා කරනවා මේක ලැබෙන්න ඕනේ කියලා ඉල්ලීමක් කරනවා නම් ඒ කරන හැම වෙලාවකම ඒ කෙනා තුළ යටි පහුවෙච්ච සැකයක් තියෙනවා. දෙගිඩියාව කියලා මේකට කියනවා. ඒ දෙකිඩියාව තමයි අද තියෙන අසහනයට ප්‍රධානම හේතුව. සැකේ. දෙකිඩියාව. අනේ දෙකිඩියාවට ප්‍රධාන ඍජු උත්තරේ තමයි කන පැලෙන්න ගැහුවා වගේ සද්දා. නිසා සද්දා පේනවා බොහොම අහිංසක වැඩක් බොහොම මූලික ශේෂය කියලා. නමුත් ඒකෙන් ඇති කරන ඒ ප්‍රසන්න භාවය, විකසිත භාවය හැම දෙයකම මුල කියලා සරුවත් chance සඳහන් කරනවා. සද්දා බීජං. කොවිතනක් කරන කෙනෙකුට ඇට ටික වගේ බිත්තර වී ටික වගේ බීජ වගේ තමයි සද්ධාව තියෙන්නේ. ඒ වගේම සද්ධා ධනං ධන හතෙන් පළවෙනිම ධනෙ. ඒක නිසා ඒ සිද්ධිය මතක් කරගත්තොත් අපි ආලෝකයක් සෑ දමණය කරපු අවස්ථාව සරුවත් චන්සේ කවුරුත් නැති වෙලාවේ ආලෝකයක් සෑගේ විමානයට යනවා. යනකොට හිටපු මුරකාවල් හිටපු එකන වහාම යක්ෂ සභාවට පණිවිඩයක් කරිනවා. මෙන්න ශ්‍රමණෙක් ඇවිල්ලා ගෙට කොට උණයි කියලා. ඉතින් ආලෝක යක්ෂ සභාවේ ඉන්න ගමන්ම ආපහු ඇවිල්ලා හොඳටම කෝපාවිෂ්ඨ වෙලා සරුවචනාංශයට අභියෝග කරනවා. ඉතින් සරුවචනාංශයේ ගහලා සක්වල ගල ගහනවා කියන ඕ සීසිකඩ යන්නේ. සරුවචන කියන එක කරන්න බෑ උඹට පුළුවන් නම් ගහපන්. ඊට පස්සේ කියනවා මම ගහන්නේ ප්‍රශ්න අහලා. ප්‍රශ්නවලට උත්තර දුන්නේ නැත්නම් ශ්‍රමණය පරද්දනවා. ඊට පස්සේ සරුවචනාංශ කියනවා මම පෙරදෙන බවක් ඕ දක්වල ගලේ ගිහිල්ලක් ඕනේ නැහැ ප්‍රශ්න අහපන් කියලා. එතකොට ඌ අහන පළවෙනි ප්‍රශ්නේ තමයි කිංසූද විත්තම් පුරිසස්ස සෙට්ටා. මේ ලෝකේ මිනිස්යාට තියෙන වටිනාම වස්තුව මොකක්ද? කිංසූද විත්තම්. තුන් ලෝකේ වටිනාම වස්තුව මොකක්ද කියලා. ඉතින් ਸਰවඥයන් සද්ධීද විත්තම් පුරිසස්ස සෙට්ටා. මේ ලෝකේ මිනිස්සුෙකුට ලැබිය යුතු පළවෙනිම වස්තුව ධනය ශ්‍රද්ධාව. යක්ෂයා පිළිගත්තට ඕගොල්ලෝ පිළිගන්නේ නැහැ. යක්ෂ මිනිස්සු. අපි මේ සද්ධා පැත්තක තියලා අනේ සද්ධාව තිබුණාට අපිට මේ මේ ධානයක් ලැබිලා නැහැ නේ තාම. අනේ සද්ධාව තිබුණාට අපිට මාර්ගඵලයක් ලැබිලා නැහැ තාම. අනේ සද්ධාව තිබුණාට අපිට විපස්සනා ඥාන ලැබිලා නැහැ නේ. අපිට උඩින් යන්න බෑනේ. අපිට අහවල් දෙ මේ දේ ලැබුන්නේ නැහැ කියලා අපි අර ශ්‍රද්ධාව ඒකට අවශ්‍ය කරන මූල ජවය මේකට කියතකි ප්‍රභවය කියලා. ඒ ප්‍රවේට ප්‍රභවයට කිසිම අඩුවක් නැතුව තියේදී අපි වත්ත බත්තට බද්දට දීලා ඇතර දත නියවනවා වගේ දවසේ කොච්චර වෙලාවක් ගත කරන්න සැකෙන්ද කියලා බලන්න. අපි මේ පොඩි පිටසක් සාකිරතිලා කතා කරාට සමස්තයක් වශයෙන් බලන්න. සමස්තයක් වශයෙන් අපි ටික නැති ලෝකෙ ගැන හිතනද අද මේ මිනිස්සු දැන් પરම්පරා දෙකට ඉස්සලා හිටියට වැඩිය කොච්චරක් ඉදිරියේද ඉන්නේ කියලා. නමුත් 133ක් ඒකාන්ත වශයෙන්ම එංගලන්තෙම අසහනෙන් පෙළෙන බව 140කට වැඩිය ඇමරිකාව අසහනෙන් පෙළෙන බවත් සියලු සම්පත් ලැබලා බොත්තමත් අදකල පමණින් සියල්ල ලබන තේදී මේ අසහනෙ වැඩි එන්නේ මොකද දෙකිඩියා හිතෙන් ජීවත් වෙන්නේ දෙතෑවර හිතෙන් ජීවත් වෙන්නේ ශද්ධාව කියන එක නැහැ ඉතින් අනික මොනවා හම්බුණත් ඇති වැඩේ මොකද්ද? තමන්න කාපු බත් ටික දිරවන්නේ නැත්නම්, එළව පැදුරේ නිින්ද යන්නේ නැත්නම්, දකින දකින මිනිහා සැකනම්, ඉන් යාට ඔය අපායකට යන්න ඕනේ මේ අද ඉන්න එකම අපාය වෙනවා. ඒ වෙනුවට මේ ලැබිච්ච ටික මට මේ දැනට ලැබිලා තියෙන බුද්ධෝත්පාදය ගැන අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කර කර ඉන්නවනම් අපිට මේ මොනවා හම්බුණත් බුද්ධෝත්පාද කාලේ නැති එක හම්බුණොත් බුද්ධෝත්පාද කාලයක් හදන්න පුළුවන් අපට. එහෙම නැත්නම් බුද්ධෝත්පාද කාලයකත් අපිට manussකම නැතුව ගෙම්බෙක් ගැරණියෙක් කක්කොට්ටෙක් කරපොත්තෙක් කියලායි බුදුරාම. පුළුවන් අපිට මේ මේ සම්බන්ධතාවය ඇති කරගන්න. ඊට පස්සේ මිනිස්සෙක් කියලායි බුදුරාත් අංග විකල වෙලා කොර වෙලා ඇහැ නැතුව කන නැතුව එව්වයි නියම අංග පුලාවට නැතුව හම්බුණා නම් අපි කොච්චර මන්දෝ මේ හීනමානක ජීවත් වෙන්නේ කියලා බලන්න. ඒ පොඩි වෙනසක් ඇති වෙච්ච එක මනුස්සයා බලන්න කොච්චරක් ඒකේ තැවෙනවද කියලා. ඒ ඔක්කොම හම්බෙලා හැකන ජීවනාසත් හම්බෙලා සත්පුරුෂ සංසේවනේ හම්බුනේ නැත්තම් සද්ධර්ම ශ්‍රවණයක් ලැබුනේ නැත්තම් පැවිද්ද නැති කාලයක ලෝකේ ජීවත් අපිට ඉන්න වුණා නම් ඒ උත්තරම වස්තු ඔක්කොම ලැබිලා තියෙද්දි අපි කිසිම වස්තුවක් නැති සීල දෙනා වගේම අසහන සීලී නෙවෙයිද ගත කරන්නේ අපි ගත කරන්නේ තාම අහවල් දේ ලැබිච්චේ නෑ මේක ලැබුන්නේ නෑ කියන අසහනේද එහෙම නැත්නම් පිපිච්ච මලක් වගේ අනේ මේ කොච්චර අමාරු ලැබෙන දුෂ්කර දෙයක්ද අපිට ලැබිලා තියෙන්නේ කියලා ඒ පිළිබඳව කල්පනා කරලා ඉන්න හත් දවසක් බත් නොකා ඉන්න පුළුවන් මේ හම්බුෙච්ච දේ තියෙන පිපිච්ච ස්වභාවය දිහා බලලා ඒක නිසා ලෝකයේත් එක්ක කල්පනා කරලා බලන්න අපි අඩු ගානේ මෙහෙම හරි දවස් හතරක් පහක් අරගෙන ඒ සද්ධාව මල් පුප්පුවා ගන්නවා එහෙම නැත්නම් පුබුදුවා ගන්න විකසිත කර ගන්නවා නමුත් එහෙම පාරක්වත් තියන්නේ දන්නේ නැති විශාල සෙනඟක් ඉන්නවනේ. හිතන්න අපි මෙතෙක් කල සංසාරේ ගත කරපු හැටි. අපි මොනවද ප්‍රාර්ථනා කරේ? අපි මලක් පූජා කළ මොනවද ප්‍රාර්ථනා කරේ? දන් ටිකක් දීලා මොනවද ප්‍රාර්ථනා කරේ? උපස්ථානයක් කළ මොනවද ප්‍රාර්ථනා කරේ? භෞතික සම්පත්. ඉතින් ඒක හම්බ වෙනවා ෂුවර් එකටම හම්බ වෙනවා. පෙරේතයට කාලකන්ණිය හම්බුණා. කාලකන්ණියට මේ මේ රජකුමාරියක් හම්බුණා වගේ තේරෙන්නේ නැහැ හම්බ වෙන්න පාවිච්චි කරගන්න තේරෙන්නේ නැහැ. අපිට දැන් අඩු ගන්න දන්නවනේ පැතිය යුත්තේ මේකයි කියලා හත් අඩු ගන්න. මටත් ඒ සැකයි තාම මේගොල්ලන්ට දුන්නොත් එම් පතන්න මොනව පතයිද කියලා. ඒ විසාකාවේ ඉන්න දවස්වල 500ක් විතර තරුණ කාන්තාවෝ ආවලු මේ සිල් ගන්න. ඉතින් විසාකාව ගිහිල්ලා ඒ කට්ටියන් ඇහුවලු මේ විශාල සෙනඟ සිල් ගන්න ආපු නිසා මේ ඕගොල්ලෝ ඇයි සිල් ගත්තේ කියලා. ඉතින් තරුණම කාන්තාව කිව්වලු අපිට ලිංගික ජීවිතයේ මුල්ම කාලේ විවාහය ඉක්මනින් සාර්ථක වේවා කියලා තමයි අපි සිල් ගන්න කියලා. වයසට ගිහිල්ලා කතාද බැඳලා ඇති වැඩක් නැහැනේ. දෙවෙනි පිසින් ඇහුවට පස්සේ කිව්වලු මේ පේ ස්වාමි පුරුෂයා පිටේ ස්ත්‍රී නොපතාවා කියලා අපි සිල් ගන්නවා කියන්නේ. හැට පිළ හොට බිම වුණාට පස්සේ කිව්වලු අපි මේ දිවි ලෝකේ යන්න ලැබේවා කියලා සිල් ගන්නවා කියන්නේ. එතකොට විසාකාව සෝවන් වෙලා. විසාකා ගිල මේකේ හේම් පිටිම සරුවචනාංශර ප්‍රකාශ කරනවා. මෙන්න ස්වාමීන් වහන්සේ මේ සිල් ගන්න එන කට්ටියගේ යට තට්ටුව. උඩ තට්ටුව නම් බොහොම හොඳට තියෙනවා. සිල් අරගෙන, බාපණ දාගෙන, බොහොම එක එක අඬේට සාදු කියාගෙන වැඩේ යනවා. යටේ මොනවද පතන්නේ කියලා බලනකොට පේනවා මොනවද කෙරෙන්නේ කියලා. කවදද මේක හැදෙන්නේ? ඉතින් සරුවචන සඳහන් කරලා තියෙනවා මේ ලෝකේ තරම්ම භෞතික වස්තුන් වලට තමයි කැමති. ආධ්‍යාත්මික වස්තු එහෙම නැත්නම් ආර්ය දාන දන්නේ නැහැ. ඉතින් බුදුමේ පඬිස්සවාස කියනවා ඒ වගේ මේ සාමාන්‍ය අධ්‍යාපනය ලැබුව මේ ලෝකේ ඉන්න මේ හුදී ජනතාව මේ වගේ ආර්ය ධනයක් පතන්න බලාපොරොත්තු වෙන එකත් උනාට වැඩිය ලොකු දෙයක්. අපි බලපත බරපතර වගකීමක් යෝගාවචර ගොළුවට දාන්නේ ඒක ඒක ගන්න තරම් යෝගාචර මනස ලෑස්ති නෑ. ඉල්ලුවොත් ඉල්ලන්නේ බෝධි පූජාවක් තියලා පොණ දිල්ලන්නේ. කටුකුරුන්දේ සාංශි ඉන්නකොට කියනවා අපි පතන දෙකක් තියෙනවලු ඉංග්‍රීසි ඉගෙන ගන්නයි රට යන්නයි. ආර්ය පරිශ්‍රයේ අවසාන කෙලවර තමයි අනේ අපිට මේ කවුරුත් දන්නේ ඉංග්‍රීසි ටික ඉගෙන ගන්න ලැබේවා. අපිටත් අනික් කට්ටියගේ රට යන්න ලැබේවා කියන මිසක සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත් ආයේ නෙවෙයි. මේ තමයි සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ වග. මමත් ලාංකිකයෙක් නිසා ඕගොල්ලෝ මයිත් එක තරහ වෙන එකක් නැහැ. මෙන්න මේත් එක බලනකොට බලන මේ සද්ධා ධනය කියන එක අපි ළඟ තිබුණට මම පැහැදිලිවම කියනවා තියනවා කියලා. තිබුණට අපි මොකේටද ආයෝජනය කරන්න කියලා. තාමත් ආයෝජනය කරන්නේ මේ භෞතික සම්පatti සඳහා. ඒ නිසා පුළුවන් ද කවදා හරි කෙනෙකුට මේ භෞතික සම්පatti වලට මේ පුහුණු කරන මේ ලෝකේ කොමියුනිස්ට් ධර්මයයි ආර්ථික ධනවාදයයි සමාජවාදයයි කියාගෙන යන ලෝකේ කොතනක හරි අධ්‍යාපන ආයතනයක් ඇතු වෙලා වටිනාම ධනයේ සද්ධාව කියන එක කියලා දෙන්න විශ්වවිද්‍යාලයක් හැදේ කියලා හිතෙනවද නිකමඩක්වත් මේ යන රැල්ලේ එහෙනම් ඉබ්බණ්ඩත් පිහාට වෙන්න පුළුවන් නේ පලාතකවත් නැහැ ඒකයි අපිට මේ සාමූහික වශයෙන් ජන විඥාණයට මේක දෙන්න පුළුවන් වේද බැද්ද කියන එක වෙනම දෙයක් නමුත් Tamange පුද්ගලික අගයන් ආඩම්බරයෙන් වලට දෙන්න පුළුවන්ද කියන එකයි අපි මේ පපුවට තට්ටු කරලා අහන්නේ පතන්න වෙලාවක් හමුනොත් පතන්න ඕනේ නෑ ඒක වෙනම කතාවක්. නමුත් පැතුවොත් මොනවද පතන්නේ කියලා බැලුවොත් විසාකාව කියප එක තමයි කියන්නේ. ඉතින් ඒ නිසා ਸਰවඥාන් සඳහන් කරලා තියෙනවා මේ සද්ධාව. ආර්ය ධනයක් වශයෙන් සද්ධාව ලැබීම සඳහා අපි දවසේ වැඩි වෙලාවක් ගත කරනවා. පරියන්ක වැඩි වෙලාවක් ගත කරනවා. සක්මණේ වැඩි වෙලාවක් ගත කරනවා නම් අපිට මොන තරම් වෙනසක් එයිද කියලා. මොකද ඒකට කිසිම බාධාවක් නැහැ. එහෙම එහෙම සද්ධාවෙන් ජීවත් වෙන්න මොකද්ද තියෙන බාධා? මේ ਸਰවඥාන්සේගේ ගුණ සිහිපත් කරන මොකක්ද තියෙන බාධා? එහෙම නැත්නම් මේ ධර්මයේ තියෙන සතිපට්ඨානේ වන මොකද්ද තියෙන බාධාව? එතන සංඝ ගුණයක් සිහිපත් කරන නැත්නම් තමන්ගේ සීලේ නිතර මෙනෙහි කර කර ඉන්න. ඒ ඒ තුනම වෙනුවෙන් තමයි අපි වර්තමාන මොහොත කියන සතිය මත කරලා දීලා තියෙන්නේ. කාට හරි තියනවාද මොනම හරි චෝදනාවක් මට අවශ්‍ය වුණොත් මම මෙතන ඉන්නවා කියලා දැනගන්න මට අසවල් බාධාව තියනවාද කියලා. මොනම බාධාවක්වත් නැහැ. නමුත් ඒකට අපිට ඉන්න බැරි සද්ධාව නැහැ. ඒක නෙවෙයි කල යුත්ත. ඒක තමයි වටිනම ධනය. ඒක තමයි ලොකුම වස්තුව කියලා අපි දන්නේ නැති නිසා අපි ඒකට කෙටි මාර්ග හොයනවා. එහෙම නැත්නම් විකල්ප හොයන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම විකල්ප දිගේ හිත ප්‍රපංච කරන්න පටන් ගන්නවා. කතන්දර ගොතන්න පටන් ගන්නවා. ඉතින් කතන්දර ගොතන කට්ටියත් එක්ක යනවා. ඉතින් ඒ නිසා සද්ධාවේ ඒ මූලිකවම යමකට පෙළඹවන ගතිය සද්ධා ජාතෝ උපසංකමති කියලා කියනවා. කෙනෙක් සද්ධාාවක් ඇති උනේ නැත්නම් හොයා යෑමක් කරන්නේ සද්ධාවෙන් තමයි අපි භෞතික සම්පත්‍ය හොයන්නේ සද්ධාවෙන් තමයි ආර්ය ධනෙ හොයන්නේ. ඒක නිසා සුද්දෙක් කියනවා මිනිස්සු විතරක් නෙමෙයි හැම සතෙක්ම එයාගේ දිනචරියාව කරන්නේ සද්ධාවෙන් තමයි. එහෙම නැත්නම් මීමැස්ස කොහොමද උදීපාන්දර මිර පායන ගමන් එළියට ගිහිල්ලා කිසිම කෙනෙක්ගේ මොනම උපදේශයක්වත් නැතුව ඌ ඒ කරන සත්ක්‍රියාව මේ පැණි හදන එක මොනම විශේෂඥයෙකුටත් කරන්න බෑනේ. කූඹියා වේයා මීයා ගැරණියා බැල්ලි පූසි ඒ කරන වැඩ ටික කරන්න බලන්න මේ අපි මේ මැරෙන්න ගෑ ගැහුවට අපිට වැඩි උච්චර ලස්සන ජනපද හදාගෙන අපිටත් කලින් sannivedana කරන හදාන යටිතල හදාගෙන මේ කටයුතු කරන එකට අපිට මේ අපි හිතනවා මේක මනුස්ස ලෝකේ කියලා කුණු හරපයක් ඒක. කරපොත්තේ දැක්කොත් බම්බු ගහ ගන්න ගියා. උන් අපිට ඉස්සරහා ඉන්නේ. මැරෙනවා නම් ලෝකේ ඉස්සල්ලාම මැරෙන්නේ. මිනිස්සු අන්තිමට මැරෙන්නේ කරපොත්තා. කරපොත්තට පොල් කට්ටක් කාලා හරි ජීවත් වෙන්න පුළුවන්. කාර් එක අහක දාව රේඩියටර් එකක් තිබ්බොත් ඒක කාලා හරි ජීවත් වෙනවා. අපේ කට්ටියට හැම් නැත්තම් චීස් නැත්තම් බේකන් නැත්තම් ඉතින් ඔන්න කොලෙස්ටරෝල් නැග්ගා කියයි, සුගර් නැග්ගා කියයි, নানা ආකාර ප්‍රශ්නනේ. යුද්ධයක් වෙනවා කියලා එනකොටම මේ heart attack අපේ කට්ටියට. කෑර පොත්තා යුද්ධය ආවත් මුකුත් වෙන්නේ නැහැ. ඒ නිසා උමුත් වැඩ කරන්නේ සද්ධාවක තමයි. නමුත් උන්ගේ සද්ධා උපරිම දේට පිහිටවල නැහැ. උන්ට තියෙන જાතිය බෝ කරන්න. අපිත් එච්චරම තමයි. අපිත් කාටවත් මේ සද්ධාව උපරිම දේට යෙදවිලා නැහැ. යෙදෙන දේ අනුව තමයි අපි කවුද කියලා විනිශ්චය වෙන්නේ. අපි මොකේද සද්ධාව පිහිටවන්නේ කියලා. ඉතින් ඒ සද්ධාව ඒ විදිහට ජවක වෙන්න බලක වෙන්න සද්ධාවේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මano වැඩෙනකොට සද්ධාවේ විපරිණාමයක් සිද්ධ වෙනවා. සද්ධාවේ අනිත්‍ය භාවයක් ඇති වෙනවා. වෙන දෙයක් බාටපත් වෙන ගතියක් තියෙනවා. ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ කාටත් වගේ මුල් වෙන සද්ධාවය වැඩේ පටන් ගන්න විතරයි උදව් කරන්නේ ඊට පස්සේ ඒක දිගේ ඉදිරියට යනකොට ඒ සද්ධාවට වැඩිය උසස් සද්ධාාවක් ඒ තව ඉස්සරහට ඊටත් වැඩිය උසස් සද්ධාාවක් වශයෙන් මේ සද්ධාව වර්ණගීමක් සිද්ධ වෙනවා එහෙම නැත්නම් කියනවා නම් පරිණාමයක් සිද්ධ වෙනවා අන්නේ පරිණාමයේ සිදුවෙන එක තමයි අපි භාවනාවේ දියුණුව කියලා ගන්න. භාවනාව පුද්ගලයා භාවනා ඉදිරියට යනවා කියන. මේ විදිහට සද්ධාව මූලික ආර්ය ධනයක් වශයෙන් කතා කරනකොට සරුවචනාංශයේ දේශනා කළ තියෙන සද්ධා ಜಾති හතරක්. පසාද සද්දා, ඕකප්පන සද්දා, අධිකම සද්දා, ආගම සද්දා කිය. ඉතින් ඒක නිසා අපි පටන් අර ගන්නකොට මාත්‍රිකාව පසාද සද්ධාවෙන් තමයි පටන් ගන්න. පසාද සද්ධාව කියලා කියන්නේ අමූලික සද්ධාව කියලත් කියනවා. මොන හරි දැකපුවාම ප්‍රසාදයක් පහළ වෙනවා. ඒකෙන් තමයි අපි ඕනම දෙකට බැඳිලා යන්නේ. සරුවචනාංශික ප්‍රසාද ජනක රූපයක් දැකපුවම මේක ඉස්සරහා ඉන්නකම් අපිට ඒක net පැහැර ගන්න සුළු ගතිය නිසා පිටිපසට යන්න හිතෙන්නේ නැති ප්‍රසාද සද්ධාාවක් පහළ වෙනවා. ඒ නිසා ඒකට ප්‍රසාද සද්ධා කියන පැහැදීමක් ඇති වෙනවා. ඒ දේ මේ ඉන්න දුක් කරදර කංකටළු ඇස්සේ බුදු පිළිමයක් දැකක ඉන්නකොට පැහැදෙන ගතිය. කොසල් රජුමා සඳහන් කරනවා. ජේතවනාරාමයේ කියලා ස්වාංශ ඔබ වහන්සේ ළඟත් එක්ක ඉන්නකොට මට පුදුම පිරිච්ච ගතියක් දැනෙනවා මට රාජ සභාවක් ගැන හෝ රජකම ගැන හෝ එතන තියෙන ප්‍රශ්න මොකක්වත් මොළුවට එන්නේ නැහැ. මට පුදුමාකාර මෙතෙන්ටලා ඉන්න හිතෙනවා. වක්කලි මහරතන් වහන්සේ ඒ රහත් වෙන්න ඉස්සෙල්ලා දවස් ගාණක් නොකා නොබී කෙලින්ම මේ ਸਰුවචන් වහන්සේ දිහා බලාගෙනම හිටියා. ඒ ਸਰුවචන්සේ ඉඩ දුන්නා. මොකද ඒ තරම්ම ඒ සද්ධාව පූර්ණත්වයක් ඇති කළ දෙනවා. නමුත් මේ බුදු පිළිමේ නැති වෙනකොට ඒ සද්ධාව නැහැ. එහෙම නැත්නම් මේ මුණට මුණතට සද්ධාව තිබුණාට නෑ. ඒකට නිසා කියනවා අමූලික සද්ධාාවක් ඒක. බාහිර වස්තුවක් මත තියෙන සද්ධාාවක්. ඒ සද්ධාවමයි ඒක විතරමයි භෞතික සම්පත්‍ය සඳහා උදව් වෙලා තමන් පිළිබඳ හෝ ඇතුළත එකක් නෙවෙයි බුදුහාමුදුරුවෝ කෙරෙහි. නැත්නම් ගුරුහාමුදුරුවෝ කෙරෙහි. එහෙම නැත්නම් ධාතුන් වහන්සේලා කෙරෙහි. එතනම් මොනවා හරි බෝධින්නාන්සේ කෙරෙහි හාස්කම කෙරෙහිෝ බාහිර වස්තුවක් අල්ලගෙන කරන සද්ධාවේ තමයි සියලු දේවාගම් පිටලා තියෙන්නේ. අපිත් එතනින් තමයි පටන් ගන්න. කාටවත් ඒක නැතුව කරන්න බෑ. ඒ නිසා ප්‍රසාද සද්ධාව අමූලික සද්ධාවෙන් තමයි කෙනෙක් පෙළඹෙන්නේ. ඒක නැත්නම් කවුරුත් පෙළඹෙන්නේවත් නැහැ. ඒ නිසා අපි තීරුම් ගන්න ඕනේ අපි මෙතෙන් එනකන් එනකොට අපිට ඉස්සලාම උදව් උනේ ඔන්නේ ප්‍රසාද සද්ධාව. ඕනෙම පුංචි ළමයෙක් ඕනෙම බෞද්ධයෙක් මේකට නැමෙන්නේ ප්‍රසාද සද්දා. ඒ නිසා අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක ඒකට උඩත් ඔලිම්පික් දුවන තරම් හයිය නැති වුණාට වැඩේ පටන් ගන්න ආධාර කරන්නේ කාටත් මේ ප්‍රසාද සද්දාව. ඒ නිසා අපි කවුරු හරි සද්ධර්මයේ දිහාට එහෙම නැත්නම් ප්‍රතිපදාව දිහාට නැමෙනකොට ඒ කෙනාගේ මහා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න එපා. නිකන් ඒ විදිහ නැමියාව ප්‍රසාදය පහදින ගතිය තියෙනවා නම් එච්චරයි බලාපොරොත්තු වෙන්න තියෙන්නේ. මොකද මේ ලෝකය හැදිලා තියෙන්නේ එච්චරයි. අපි මේ යෝගාවචරයෙන් මේ ගැඹුරු සද්ධාාවක් බලාපොරොත්තු වෙනවා නම් ඒක පන්දිසාංශ කියනවා අසාධාරණයි කියලා. මොකද ඒ තරම්ම ලෝකයා මේ කාමයට ඇදිලා තියෙන්නේ. මේ ප්‍රසාද සද්ධාවේ ඉන්න කෙනා යම් වෙලාවක හිතනද ඒ Tamanට ඇහිච්ච දේ Tamanගේ හිතට හිතිච්ච දේ නැත්නම් හිතට හොඳයි කියලා හිතිච්ච දේ, ඇහිච්ච දේෙන් හිතිච්ච දේ වෙනස්නේ චින්තා සූතමේ ඥානයට වැඩිය චින්තාමේ ඥාන බලවත්. බලවත් වුණාට පස්සේ මේක කරලා බලන්න ඕනේ කියලා හිතන සද්ධාව අරිට වැඩිය බලවත්. ඒකට කියනවා කුසල ඡන්දේ කියලා. අපි ඉන්නේ කාම ඡන්දේනේ. ඒ කාමයේ කොහොම කෙරුවක්වත් අපි දවල් මිගෙල් රෑ දානියෙල් අවස්ථාවක් ලැබිච්ච ගමන් අපි කාමයටනේ යෙදෙන්නේ. ලස්සන රූප බලන්න යන්නේ. සන්තහඬ යන්නේ. ගඳ බලන්න, රස බලන්න, පහස බලන්න. ඉතින් ඕක කාගකත් අරක් නෙමෙයි. ඕක සමස්ත මිනිස්යාගේ හැටි. ඒකට අපි කාමච්ඡන්දි කියන කාමගුණ කියන. මේ කාමගුණට යෝගී භෝගී වෙලා ගත කරන කෙනෙක් යෝගී වෙන්න හේතුව එයාට මේ ප්‍රසාද සද්ධා පහළ වෙලා තියෙනවා. ඒක නිසා මේ පැත්තට පොඩ්ඩක් හොස්සහරවලා බලනවා. බුදු කෙනෙක් පහළ වෙලා ආගමක් ධර්මයක් තියෙනවා. ශ්‍රද්ධාවක් තියෙන කෙනට අර කාමච්ඡන්දේ කුසල මේ පැත්තට හැරෙනවා. ඒක කරබැලීමේ ආතාව මම මේ ටිකක් වාඩි වෙලා ඉඳලා බලන්න ඕනේ. මම සීලයක් රැකලා බලන්න ඕනේ. සමාධියක් වඩලා බලන්න ඕනේ. ප්‍රඥා භාවනාවක් කරලා බලන්න ඕනේ කියලා හිතනකොට ඒ සද්ධාවේ නම වෙනස් වෙනවා. පරිණාමයකටපත් වෙනවා ඡන්දේ කියලාපත් වෙනවා. කුසල ඡන්දේ කියලා කියනවා. සර්වචන්සේ සඳහන් කර දෙනවා ඡන්ද මූලකා සබ්බේ ධම්මා මේ ලෝකේ අනන්ත අප්‍රමාණ වස්තු තිබුණට අපි ගෙනියන්නේ අසවල් වස්තුව කරා අසවල් දේ කරා අපේ ඡන්දේ හරහා. අපි කමකට කැමති වුණොත් විතරයි අපි එතෙන් යන්නේ. ඒ තරම් කොච්චර අපි අපායට කැමතිද කියනවනම් මැරෙන හැම කෙනාම යන්නේ අපායට. කලාතුරකින් කෙනෙක්ලු අඩු ගානේ මිනිස්සෙක් වෙන්නේ. මේ වැලි ටිකක් නියපොත්තට අරගෙන ਸਰවඥාන්සු වෙනවා. මොකද ඒ තරම අපි අනුන්ට අපාය පතනවා, අපි අපාය පතනවා. අපිට සද්ධාවෙන් වැඩ අරගන්න බෑ. අපිට නිකමටවත් හිතෙන්නේ ලබනාත්ම අපි මිනිස්සෙක් වෙන්න ඕන කියලා. ලබනාත්ම අපි මනුෂ්‍යනතරේ උසස් තත්යකට සත්පුරුෂෙක් වෙන්න ඕන කියලා හිතන්නේ. මොකද තව කෙනෙක්ගේ ගහ බැන ගන්න වෙලාවේ මම අම්මාමෝ පේන්නේ නෑනේ. එතකොට පතන්නේත් පැතෙන්නේත් අපායෙම තමයි. ඒ නිසා ඡන්ද මූලකා සබ්බේ ධම්මා. අද අපි මෙතන ඉන්නේ අපේ ඡන්ද නිසා. අපි මේ ඉස්සර දවසක පතපු නිසා. ඉතින් අපිට කොයි වෙලාවක හරි ගිහිල්ලා මගුල් ගෙදෙට්ට ගිහිල්ලා පළවෙනි මේසෙට වතුර ඇල්ලුවේ නැහැ දෙවෙනි මේසෙට නම් ඇල්ලුවේ. ඉතින් අපි හිතන රක් වෙනවනේ. අපිට කෙසේ ගෙඩියක් දෙනකොට පළවෙනි අවරියම නෙවෙයි. දෙවෙනි අවරියේ කෙසේ ගෙඩියක් දෙනවා පළවෙනි අවරියක වංශිතුමාට දෙනවා. ඇමතිතුමාට දීලා අපිට දෙන්නේ දෙවෙනි අවරිය නම් ඉතින් අපිට හිතන රක් වෙනවනේ. ඉතින් උඹ දීපුවා තමයි අපිට හම්බෙන්නේ. ඒකට සද්ධාව නැහැ. අපි හිතන උගේ තියෙන ජඩකමට කඩප්පුලිකමට මට පිනිපිනි අර මනසට වතුර ඇල්ලුවා මට වතුර ඇල්ලුවේ නැහැ. අරුවට මුල්ලවරෙන් දුන්නා මට මුල්ලවරෙන් දුන්නේ නැහැ. මේක අපේ ඇත්තේ නිකන් ලේසියට සිද්ධ වෙන දෙයක් නේ. නමුත් අනික් හිතට මොකද වෙන්නේ? අනිත් පැත්ත හැරලා එනවා. ඉතින් ඒ වගේ අපිට හිතෙනවා නම් මේ වෙලාවේ මට ඉසේකක්කම් බඩ එකක්කම් අරකක්කම් මේ පැක්කම් ආවනම් මේ කාට හරි දීප එකක් තමයි ආයේ වෙන මේ කවුරුත් හදලා දීප එකක් නෙවෙයි. ඉතින් ඒක වාර ගන්න අපි කැමති නෑ. අපි හිතනවා මෙච්චර මේ පින් කරන මට තෙල් ගාලා ඉස බීලා කොණ්ඩ බැදුම් මම මෙන්න બોලේ මේ ගෑනිට මං ඒ බාලු දැන්. ඒ ගෑණිගේ දෝෂයක් කියලා අපි හිතනවා. ඒ වෙන්න තියෙන එක. ඉතින් ඒකටවත් සද්ධාව නැහැ. ඒක නිසා අපට සර්පෙක් ආවනම් ඒ සර්පයාට ප්‍රතිවිෂ තිබ්බහම ඒ විෂ බැහැලා යනවා. ඒක නිසා මේ කර්මය අනුව තමයි මේ මගුල සිද්ධ වෙන්නේ කියලා තියෙනවා නම් අපිට පතුවෙන හැම ලෙඩකටම ඒක ප්‍රතිවිෂක් බවටපත් වෙනවා. අද ඒක නැති නිසා තමයි ඒක අසහනයකින් උස්මතු වෙලා තියෙන්නේ. ඒ නිසා කවදා හෝ කවුරු හිතනවා ඡන්ද මූලක සබ්බේ ධම්ම මම අද මෙතන ඉන්නේ මම ඉල්ලපු නිසා. ඉල්ලගෙන කනවා කියලා මං කියන්නේ. ඇදගෙන නානවයි කියලාත් කියේ. බෙදාගෙන කන කෑමක් තියෙන. ඉතින් අපි හිතනවා නෑ නෑ මේක වෙනස් කරන්න පුළුවන් වෙයි අසවලාමට අසවල් දෙකේ රුවොත් කියලා. අපි මේ සද්ධාව තිබියේදී নানা ප්‍රකාර ව්‍යාපාර කරනවා, සමීකරණ හොයනවා, කෙටි ක්‍රම හොයනවා. එතකොට පේන්න තියෙනවා අපි මේ කර බැලීමේ ආසාව කුසල ඡන්දේ දන්නේත් නැහැ. ඒ ඡන්දයෙන් තමයි මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. മന്ത്രിවරු නම් ඒක හොඳටම දන්නවා ඡන්දෙන් තමයි සිද්ධ වෙන්නේ කියලා. ඒගොල්ලෝ වැඩ කරන්නේ කාමච්ඡන්දේ. දැන් අපි කරන්න ඕනේ මේ කුසල ඡන්දෙන් තමයි මේ දේ සිද්ධ වෙන්නේ කියලා. මේ සද්ධාව කුසල ඡන්දයක් බාටපත් කිරීමන තමයි අපි මේ සිල් රකින්නේ. අපි මේ සමත භාවනා කරන්න අපි විපස්සනා භාවනා කරන්නේ. හැබැයි අපිට ඔක්කොම කරලා බලන්න වෙලාවක් නැහැ. මේ ආර්ය පරිශීණ කියලා සියල්ල කර බලන්න වෙලා නැහැ අපිට යම් සීමිත කොටසයි කරලා බලන්න පුළුවන්. ආහන්නේ කරපු හිතේ තමයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ. ඒක නිසා යම් වෙලාවක යෝගාවචරයට සමත භාවනාවත් කරන්න ඕනේ විපස්සනා භාවනාවත් කරන්න ඕනේ අර ගුරුවරයෙක් කරන්න ඕනේ මේ ගුරුවරයෙක් කරන්න ඕනේ කියලා තියෙනසේ සේරම ඛණ්ඩ ආසාවක් ආවට ඒක ඔක්කොම කරන ජීවිතයක් අපිට ලැබෙන්නේ නැහැ. අපිට තියෙන බොහෝම සුළු කාලයයි. ඒ නිසා අපි යමකට හිත දානවා නම් ඒ දානකොට ඒ දේ අල්ලන හා වේගයෙන්ම අනික් සියල්ලගෙම අපි ඈත් වෙනවා. අපි යමක් කුසල ඡන්දෙන් ඡන්දෙන් තේරුවයි කියලා හිතන්නේ. ලෝකයක් දේවල් තියෙනවා. ලෝකයක් විකල්ප තියෙනවා. තියෙනකොට අපි මේක ඇල්ලුවයි කියලා හිතන්නේ. ඒ ඇල්ලීම නිසා අනික් සියල්ලම අපෙන් අමතක වෙනවා. ඉතින් ඒක නිසා එකක් තෝරනවා කියලා කියන භයානක පාපයක් සියල්ල අපි අමතක කරනවා. අපි අර ඒ මන්දියට තෝරපු දෙයට ප්‍රේම කරනවා. එතකොට අපිට අමතක වීම පේන්නේ නැහැ. ඒ නිසා අද භාවනාවට පෙළඹෙන ආධුනිකයෙක් ගත්තොත් කොහෙන්ද අල්ලන්නේ? මොකද්ද පටන් ගන්න කියන එක මේ මේ ගිහිගේ අතාරපු කෙනෙක් හිතුවොත් කායි විවිකේ ලැබිච්ච කෙනෙක් චිත්ත විවිකේ සඳහා මොකද්ද කරන්න ඕන කියලා ඇහුවොත් මොනම තාලකින්වත් ඒ ආධුනිකයාට හවුහරණක් නැහැ. හැම කෙනාම කියනවා මං කරන දේ තමයි හරි කියලා. හැම ගුරුවරයම කියනවා. ඉද මේව සත්‍යම් ඕගමඤ්ඤා. ඉතින් අර ගිහිගේ අතහැරීම කියන බරපතල ප්‍රත්‍යය කරපු මේ යෝගාවචරයා ආධුනිකයා ඊගාට මම මොකද්ද කරන්න කියලා බැලුවොත් කිසිම කෙනෙක් කවදාකවත් කෝකටත් අයිලයක් දෙන්නේ නැහැ. අරකත් කරන්න මේකත් කරන්න ඒකත් කරන්න මේකත් කරන්න කියලා එකිනෙකා කුලල් කා ගන්න හදනවා. ඒ නිසා එවැනි අතිරණ දැනකටපත් වෙච්ච සද්ධාවෙම ගිහිලා තමයි පත්වෙච්ච කෙනෙකුට මේ සතිය තමයි සතිපත්තහනේ තමයි කලියුත්තේ කියලා කිව්වට ඒ යෝගාවචරයේ ඇයි සතිය මෙච්චර බාර ගන්න නැත්තේ? ඇයි සතිපට්ඨානය මේ සියල්ලටම උත්තරය කියලා බාර ගන්න නැත්තේ? ඒ සතිය අර සද්ධාහේ මූලික ප්‍රදේශයේ වගේ විචිත්‍ර නිසා. සති චෛතසිකය ස්වභාවයෙන් විචිත්‍ර නැහැ. ඊට වෙදියේ ඔය අනෙකුත් චෛතසික සද්ධාව, වීරිය, සමාධිය ප්‍රති හරිම විචිත්‍රයි. එනිසා මේ සද්ධාව ආයෝජනය කරන්න ඕනේ කෝකටද කියලා ඇහුවොත් යමෙක් සතිය විශේෂයි සද්ධාව ආයෝජනය කරන්නේ අන්තිමටම කියලා පැහැදිලිවම කියතයි. කරලා කරලා කරලා කරලා බැරිම තැන තමයි මේ සතිය මෙච්චරම බලවත් බව සතිය මෙච්චරම සියල්ල කර දෙනයක් බව තේරුම් ගත්ත දවසේ යාට තේරෙන පටන් ගන්නවා වටම ගිහිල්ලා ගෙටමාව වගේ වර්තමාන මොහොතේ තමයි මේ සියල්ලම තියෙන්නේ. ඒකට කවුද සද්ධාවන්ත වෙන්නේ? අපි හිතන්නේ මම දැන් මෙතන නෙවෙයි නිවන තියෙන්නේ නිවන තියෙන්නේ ඉන්දියාවේ දඹදිව බුද්ධ ගයාවේ වෙන්නද කියලා. එහෙම නැත්නම් මෙහෙ නෙවෙයි මතු බුදු වෙන මෛත්‍රී බුදු ආමරගාව තියෙන්නේ. එහෙම නැත්නම් නිවන් ලබන්න මෙහෙම කරලා බෑ මේට වඩා ගොඩක් දන් දෙන්න ඕනේ. මේට වඩා දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ කියලා කවදාකවත් මේ වර්තමාන සතියෙහි මේ නිවන් මාර්ගයේ තියෙනවා කියන එක තේරුම් ගන්න බැරිකම ඥානපෝනික සංසය සඳහන් කරනවා. බුදු කෙනෙකුට විතරලු තේරෙන්නේ මේ සතිය වගේ ධර්මයක් අපි පතන හැමදේම සතාදි බුදුජානසේ දේශනා කරනවා සතිය සියල්ල කර දෙන මිත්‍ර අමාත්‍යවරෙක් වගේ කියලා. සතිය පතන්නේ කියලා තියෙන හැම චිත්තක්ෂණයකම. නමුත් අපි ඒක අපේ අපේ මේ ලංකාවේම හිතන්නකෝ භාවනා කරන පිරිස අතර හරි කමන්නේ සතිය සියල්ල සම්පාදනය කරන දෙයක් බවට කිව්වට කී දෙනෙක් පිළි ඒක අදහයිද කියලා ඒක සද්ධාව ඇති කරගනීද කියලා සබ්බත්තිකං වදාන සතික්වහම් බික්කවේ සබ්බත්තිකං වදායි මහන්නේ මේ සතිය සියල්ල කර දෙන කෙනෙක් කිය අපේ ජීවිතවල අපිට සතිය ඇහෙන්නේ කවද්ද කියලා හිතන්න බෞද්ධ වශයෙන් අපි කොච්චර නැටුවත් කවදද මේ සතිය මෙතෙන් එන්නේ කියලා ඒ කිව්වත් හිතන්නකෝ සතිය ඇහෙන්නත් ඇති මුණින් නපු කලයකට වතුරක් කරනවා වගේ අපිට ඒක අදහන්න හිතන වෙලාව සතිය පිළිබඳව අදහන්න හිතන එනවයි කියලා කියන්නේ අර තියෙන ප්‍රධාන ප්‍රශ්නෙට කෝකින්ද පටන් ගන්නේ මොකද කරන්න ඕන කියන එකට ඒ සියල්ලම අන්තර්ගතයේ නිතියෙන් අන්න එදාට යෝගාවචරයා සතිය යොදවලා තේරුම් අරගත්තොත් මේ සතිය කියන එක මට පටන් ගන්න පුළුවන් දෙයක් ඒකට යොදන කාලයට හා සමානව ඒකට ප්‍රතිඵල ලැබෙනවයි කියලා කවදා හෝ දැම්මම ඉන්නේ සතිය කියලා දැනගන්න මොහොත වෙනකොට සද්ධාව ලොකු තලසුණකමකටපත් වෙලා. සතියෙන් හිටියට බෑ ඒක. මම දැන් ඉන්නේ සතියෙන් කියලා ඒක ප්‍රත්‍යක්ෂණය කෙරුවයි කියන වචනේ තමයි ඒකට පාවිච්චි කරන්නේ. අස්පනා අපිට දැකගත්තොත් දැනගත්තොත් මම මේ ඉන්නේ සතියේ කියලා යාට තේරෙනවා හිතකඩ ඉඳද්ද සතියත් ඉඳකඩ ඉන්නකොට සතියත් ඇවිදිනකොට සතියත් නිදාගෙන සතිය එකම සුවඳ තියෙනවා. වේලාවක සතිමත් වුණොත් ඒක පුරුදු කරගත්තට පස්සේ තේරෙනවා උඩ හිටියත් බිම හිටියත් සතිය gedara තියෙනකොට සතියට ගෙවැදුනාට පස්සේ එකම සුවඳයි තියෙන්නේ. ඒක විතරයි අපි දන්නේම නැති දෙයි ජීවිතේ. ගෙදෙට්ට හිතාවට පස්සේ වැටහෙන දෙයට අපි ඒ තරම්ම වෛර කරනවා. ඒ තරම්ම ද්වේෂ කරනවා. අපි ඒ තරම්ම ඒකට නුහුරු ගතියක් පෙන්වනවා. ඒ තරම්ම අපි ආගන්තුක ගතියක් පෙන්වනවා. ඒ නිසා කවි වෙලාවක හරි සතිමත් වුණොත් නූල් බඳින්න වෙනවා. බය වෙන්න පටන් අර ගන්නවා මේ මොකද උනේ කියලා. ඒ තරමටම කාමච්ඡන්දේ අපි වෙන වෙන දේවල් වලට ඇදලා අංජබජල් කරලා තියෙනවා. ඒ නිසා කවදා හරි හිතන්න යෝගාවචරයේ ඉඳගෙන මම දැන් ඉඳගෙන ඉන්න බව දන්නවා මේක තමයි සතිය. ආ එතකොට මම ඒකෙන් සාහතික කරන්නේ මම මේ හීනයක් නෙවෙයි මේ නිින්දක් නෙවෙයි මේ ඇත්තටම මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා කියලා මේ ඒ ප්‍රත්‍යක්ෂණය කරන වෙලාවක් එනවනේ. ඒ වගේම ඇවිදින වෙලාවදී තමයි දන්නවා මම දැන් ඉඳගෙන නෙවෙයි මම ඇවිදිනවා මම ඇවිදින බව දන්නවා මේ තමයි සතිය. ඊටගෙන ඉන්න වෙලාව ඊටගෙන ඊට බව දන්නවා. නිදාගෙන ඉන්නවා. නිදාගෙන ඉන්න වෙලාවේදී මම නිදාගෙන ඉන්න බව දන්නවා මෙච්චරයි සතිය කියලා. කවදා හෝ ඒ සතිය උරගා බලන වෙලාවක් එනවනේ. ප්‍රත්‍යක්ෂණය කරන වෙලාවක්. ඒකට ඕකප්පන සද්ධාව කියලා කියනවා. එදාට එනවා සද්ධාාවක් අඩේ. මටත් පුළුවන් නේ. මමත් ඉන්නේ සතියේනේ. මම මෙච්චර කල් දන්නේ නැහැ නේ මං හිතුවේ සතිය එනකොට බුදුරැසී දෙන්න ඕන කියලා. නැත්නම් සතිය එනකොට කහා පාට වෙන්න ඕන කියලා. සතිය එනකොට නිල් පාට පේන්න ඕන කියලා. සතිය එනකොට අරකෙන්න ඕන මේක ඕනනේ කියලා. ඒ මොකක්වත්ම නැහැ. වර්තමානට ආවට පස්සේ ඒක ඉන්ටරොසෙප්ෂන් කියලා නියුරෝ සයන්ටිස්ලා පෙන්නනවා. යම් වෙලාවක හිත නන්නත්තර වෙන්නේ නැතුව gedara ආපු වෙලාවක ඒක අගය කරන මනසක් ඇති කෙනෙක් සතිය ආපු වෙලාවේදී මම සතියෙන් ඉන්නේ කියලා දැනගන්න එක කියනවා හිත gedara පැමිණීම කියලා. ඉත කම්ම මේක තියෙන්නේ නන්නත්තර වෙලා. එක්ක අතීතේ, එක්ක අනාගතේ, එක්ක වෙන කෙනෙක් ගැන, එක්ක වෙන තැනක් ගැන. එහෙම නැත්තම් හීනයක. ඒ gedara ආපු හැම වෙලාවෙම අපි හිතන්නේ මේක වැරදිල්ලක් කියලා. අපි ඉන්නේ අපරාධ කාලේ නැස්ති කිරීමක්. ඊට වඩා කොච්චර හොඳ ගාණක් හදා හදා ඉන්නවනේ. ඊට වඩා කොච්චර හොඳ චිත්‍රයක් ඇඳ ඇඳ ඉන්නවනේ. ඊට වඩා කොච්චර හොඳ ට්‍රිප් එකක් යනවනේ. ඊට වඩා කොච්චර හොඳ අරයට මට SMS එකක් ලියලියා ඉන්නවනේ. මේ සියල්ලගේම වටිනාකම පේනවා. මම දැන් මෙතෙන්ද ඉන්න වෙලාව අපිට පේන්නේ නද්දකින් ඔබතන් නොදොමකේ. නද්දකින් තවන් නොදොමකේ. නද්දකින් ඔබතන් නොදොමකේ. නද්දකින් ඔබතන් නොදොමකේ. ඉතින් ඒකට පාළු ගතිය කියලා කියනවා. කවදා හරි හිතනද මේතන තමයි දොර විවෘත වීම මේක තමයි යතුරු මම දැන් මෙතන ඉන්න වෙලාවේ දන්නවනම් ලාවට හරි යාන්තමට හරි ප්‍රසාදේ පහළ වෙන්න පටන් ගත්ත දවසේ තමයි තීරණය manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ මේකයි කියන්නේ. අපි අවුරුදු 120ක් මේ ජීවිතේ ජීවත් වුණත් කවදාකවත් වර්තමාන මොහොතේ ඉඳලත් නැහැ වර්තමාන මොහොතේලා සතුටු වෙලත් නැහැ. ඒ නිසා අපි හිතනවා සතුට තියෙන්නේ සුඛෝපභෝගී වස්තුවල කියලා. කොච්චර කාලයක් අපේ ජීවිතය අපි නාස්ති කරනවා. ඒ බඳියට අපි කොච්චරක් ජීවිත ආදර්ශය දක්වන දරුවන්ට සැප පිණිස මේක කරපල්ලයි කිය. අපි මුස්ලිම් මිනිසුන්ට කියනවාද බුද්ධ ආගමට ඇවිල්ලා මෙන්න මේ දේ කරපල්ලයි කිය. කතෝලික මිනිස්සෙක් ආවත් මොන දේ කරපල්ලයි එක එක්කත් තීරුම් අරගෙන තියනවාද මේ ඒ මිනිස්සුත් ඉන්නේ වර්තමාන මොහොතේ තමයි යන්නේ දන්නේ නැහැ. ඉන්න බව දන්නේ නැහැ. ඒ මන්දියට මමත් ඉන්නේ වර්තමානයේ ඒ දන්නේත් නෑ අපි හිතන මේ කතෝලික කට්ටිය මේකට ගත්තොත් වැඩේ හරි කියලා. මුස්ලිම් මිනිස්සු මේකට ආවොත් ගත්තොත් හරි කියලා. එරනේ ඇහුවොත් මොකටද මොකද්ද පෙන්වන්න දන්නේ කියලා කවුරු ළඟද තියෙන්නේ මම ඉන්නේ වර්තමාන මොහොතේ ඒක තමයි මගේ සක්විති රජකම. මම දැන්නත් ආඩ්‍යයි. ඒකට කියනවා සාසන සම්පත්තිය කියලා. සාසන සම්පත්තියේ ඉන්නවා නම් තවත් මොන පරිේශනද කියලා බුදුහාමුදුරුවෝ අහනවා. කිංච පරිේශනං චරේ දැන් ඉන්න මේ මොහොතේ ඉතින් අපිට කොච්චර කරුණු තියෙනවද බලන්න වර්තමානයේ නිකන් බලාගෙන හිටියාම ඕකත් ඉතින් මේ ඔච්චර ලොකු දෙයක් නං අපි කවදාද නව නිර්මාණ කරන්න කියලා අපිට බොරපත්‍ර ප්‍රශ්නයක් එනවා. අපි කවදාද ප්‍රගතියක් හදන්නේ? ප්‍රගතියක් ඕන වෙනවයි කියලා කියන්නේ වර්තමාන මොහොතේ වසුරු හෙලනවයි කියලා හිතාගන්න. නව නිර්මාණ කරනවයි කියලා කියන්නේ වර්තමාන මොහොතර කරන නිග්‍රහයක් කියලා හිතන්න. ඉතින් අපි මෙතෙක් කල් ඕකනේ බුදුහාමුදුරණවත් අපි කියනවා මේ මේ දේවල් ඇති කරපු මේ මේ නව නිර්මාණ කරපු බුදුරජාණන් මොනම නිර්මාණයක්වත් කිරුවේ බුදුරජාණන් කියනවා යාය සංඛාරාය තථාගතස්ස පඤ්ඤාපේ මහනෝ පඤ්ඤාපේය තන් තථාගතස්ස පහිනා යමක් මේ ලෝකෙට මම කෙරුවා කියලා සංස්කරණයකින් සරුවච්චාන්සේ පණවන්න පුළුවන් නම් මම ඒක ඉක්මවලා තියෙන්නේ මං කව ඔය එකටවත් වාක්‍යයක් නැහැ කියලා. එහෙව් බුදු කෙනෙක් නම් අපි දකින්නේ මේ බුදු වෙලා මට අරක ලැබෙන්න ඕනේ මේක ලැබෙන්න ඕනේ නෙවෙයි. මේ වර්තමාන මොහොතේ තියෙන මේ එළඹ සිටි මොහොතේ තියෙන මේ අප්‍රමාද මොහොතේ තියෙන මේ වටිනාකම තීරුම් ගන්න තෙක් අපිට මේ වර්තමාන මොහොතේ සතුටක් වර්තමාන මොහොතේ පිරිච්ච ගතියක් වර්තමාන මොහොතේ සම්පත්‍ති කරගතියක් තේරෙන්නේ නැහැ. ඉතින් එහෙව් ලුණු වතුර බිබී ඉන්න අපි දරුවන්ටත් ලුණු වතුර පොවනවා. ගිනි අඟුරක් අල්ලගෙන ධනවට අත පුච්චනවට එහාට මෙහාට මාරු කරගෙන ඉන්න අපි දරුවන්ටත් කියලා දෙන්න හදනවා. හරියට කක්කොට්ටෝ දරුවන්ට කියනලු කෙලින් ඵලයල්ල යකෝ උඹලට කවදාකවත් හරියන්නේ නැහැ කෙලින් ඵලයල්ල කියනවා. ඉතින් මහා එකත් යන්නේ හරහට. වැද්දෝ කියනවලු දරුවන්ට ශිෂ්ටාචාර වේල ළමයිනේ ශිෂ්ටාචාර වේල මහත් එක්ක ඉන්න බලපල්ලා වල හරිම වනචරයි කියලා. මහා එකත් වනචරයි. ඒ නිසා සද්ධාවේදී කවදා හෝ තටමල තටමල තටමලා ඇවිදලා ඇවිදලා ඇවිදලා කවදා හෝ මේ වර්තමාන මොහොතේ වර්තමාන මොහොතේ ඉන්න බව දන්නකම ඕනම කෙනෙකුට ලැබිච්ච ජන්මලාභය. කිසිම ශිල්පයක කිසිම විශ්වවිද්‍යාලයක කිසිම පීඨයක ඕක උගන්වන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා මේ ඔయిత වෙඩිලු හොඳයි මේක ඉගෙන ගනි. අරක ඉගෙන ගනි කියලා. නමුත් හැම ඉගෙනීමකම වෙන්නේ වර්තමාන මොහොතේ පන්නනවා කියන එකනේ. යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා යමක් යමක් ගැන කල්පනා කරන්න පටන් ගත්තොත් ඒ මතින්ම වර්තමාන මොහොත ගිලියන වර්තමාන මොහොත කෙලසෙනව අවලස්සන වෙනව ඒ දේට සද්ධාව එනකොට ඒ ඕකප්පන සද්ධාවම නැත්නම් මේ වර්තමාන මොහොතේ මගෙන් අයින් කරන්න කවුරුවක්වත් නැහැ මම ඒ සඳහා සැදී පැහැදී කටයුතු කරනවා හිතගෙන හිටියා ඉඳගෙන හිටියා මේ ආනාපානෙ පෙනුන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ ඇවිදිනකොට වම දකුණ නොපින්නවයි කියලා ප්‍රශ්නයක් නැහැ. පේන්නේ නැති බව දන්නවනම් ඒත් ඒකනේ. ආනෙතෙන් ඉන්නවනම් යාට සතුටක් ඇති වෙනවා. ඒකට බුදුරජාණන්සේ පාවිච්චි කරන නමක් manuss අත්බහව පටිලාභේ. ලැබිච්ච manussාත්මයේ ලාභයක් විදිහට යා සලකනවා. මිනිසෙකුට විතරනේ වර්තමානට ආවිල වර්තමානයේ ඉන්න බව දැනගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අධිගම සද්ධා වෙන්නේ. ඒක අධිගමන කරන්න පුළුවන්. සෝවාන් ආදී මාර්ග ප්‍රතිපදිකේ මොකද්ද වෙන්නේ? අපි ඊගාට කතා කරන්න හම්බ වෙන තමන්ගේ සීලය අදහන්න පටන් ගන්නවා. මගේ සීලය කැඩෙන්නේ නැහැ. සීලය පිළිබඳ අවෙක්කප්පසාදයක් පහළ වෙනවා. මම මේ සීල් ලකින්නේ කාටවත් අඬහැර පාණ්ඩ නෙවෙයි. මම මේ සිල් ලකින්නේ හිතේ විපිලිසරණම නැතිකරන්න. දැන් සිල් ලකින හැම කෙනෙක්ම සිල්පද කැඩුනා කියන පශ්චාත්තාපේ මිස එක එක්කත් මම දැකලා නැහැ සිල්පද රකින්නකොට සතුටෙන් ඉන්න. ස්වාමීන් වහන්සේ සිල්පද 10ක් තියෙනවනම් අරක කැඩිලා තියෙනවා මගේ මේක කැඩිලා තියෙනවා කියලා කැඩිච්ච තැන් ගැන කතා කරනවා මිස මේ අනිකුත් ඔක්කොම තොග වශයෙන් සිල්පද කඩද්දි මම අදිෂ්ඨාන පූර්වක එක චිත්තක්ෂණයක් ගත කරලා එකම සිල්පදයක්වත් කඩලා නැහැ. දැන් උතන වාඩි වෙලා ඉන්න පැයක් හිතන්න. ඒ පැය පුරාවට කිසිම සතෙක් මැරෙන්නේ නැහැ කිසිම හොරකමක් සිද්ධ වෙන්නේ නැහැ කිසිම කාමීත්‍යාචාරයක් කරෙන්නේ නැහැ කිසිම බොරුවක් කේලමක් හිස්සචන පරිසජ කවදා හරි සතුටුලා තියෙන අධිකර බලන්න මේ සිල්පද ඔක්කොම රකිලා තියෙනවයි කිය. ඒ වෙනුවට කියන්නේ මොකද කහ පාට දැක්කේ නැහනේ. ආනපාන දැක්කේ නැහනේ. දිබ්බ ජක්ක පහල උනේ නැහනේ. අර ධ්‍යානෙ මට පහල උන්නේ නැහනේ. ඉතින් අර කොයි දේත් බලන්නේ හම්බෙච්ච නැති එක. ඒ නිසා ශික්ෂාපද වැඩි වෙන්න වැඩි වෙන්න ශික්ෂාපද කැඩීම පිළිබඳ පශ්චාත්තාපය වැඩි. ඒක නිසා භික්ෂුන් වහන්සේලාට හරිම අමාරුයි භාවනා. මොකද එච්චර ශික්ෂාපද ප්‍රදේශයක් තියෙනවා අරස කරන්න. ඒ නිසා මහසිසාරද සෝවාන්සික පොතේ ලියලා තිනවා ගිහිකම හොඳයි කිය. මුද අද ඉන්න සංඝයා ඔක්කොම ඉන්නේ කුකුසේ. ඒ ගිහියොත් ගිහිල්ලා එහෙම දිවට පොළු දානවනේ. අර භික්ෂුව මේ ශිල්පදේ කරලා තිනවා මේ ශිල්පදේ කරලා තිනවා කොළඹ ඉන්න හාමුදුරු කියන්නේ හැම ගිහියම ගිහිල්ලා බලනකොට රැයට කනවාද කියලා. එක එක්කත් උදේට දාහන ගෙනත් දෙන්න කවුරක්වත් නැහැ. රැයට කනවාද කියලා බලන්න විතරක් කට්ටි ඉන්නවා. මේ අපේ බෞද්ධයන්ගේ වැඩේ. ඉතින් ඒ නිසා සංඝයා ඉන්නේ හරි දැවෙන තැනක. ඒ මොකද තමන් රකින්න සීලය විපිලිසරකම නැති කරන්නයි මේක තියෙන්නේ කියන එක නෙමෙයි අපිට තියෙන්නේ. ශිල්පද කැඩිච්චාම එන කුකුස. ඒක තමයි සද්ධාව නැතිකම කියන්නේ. ඒ නිසා එක චිත්තක්ෂණය ශිල්පදේ රැකලා එක චිත්තක්ෂණය සතුට වෙන්න. ඒ කොච්චර චිත්තක්ෂණ ගන්නක් තියෙනවද අපිට? ආහනේ විදිහට මේ සද්ධාව ඇවිල්ලිවලා නෑ මම මේ කවුරුත් කරන්න නෙමෙයි මම මේ සිල්පද රකින්නේ මේකටයි කියලා තමන්ගේම සීලය පිළිබඳ නොසැලෙන සද්ධාව ආපු දවසට අධිකම සද්ධාව කියලා කියනවා. ඒකට කවුරුත් අපිට ඕනේ නෑ. දෙවන්නේක් නෑ, දෙවෙනි දෙයිකුත් නෑ. මේ තියෙන එක පිළිබඳව විශ්වාසයේ පහළ වීම තමයි මෙතන කතා කරන්නේ. ඇත්තට මෙතන සද්ධාව කියලා කියන්නේ අදහන සුළු ගතිය විශ්වාසය. අපි හිතනවා අපිට විශ්වාසය ඇති කෙනා අල්ලපු gedර ඉන්නේ කියලා. අපිට විශ්වාසය කරන අහවලයි කියලා. ඒ තාක්කල් තමයි මතක තියන තමන්ට තමන් නිග්‍රහ කරගන්න. බුදුජානක සඳහන් කරන්නේ අත්තයි අත්තනෝ නාතෝ. තමන්ට තමන් තමයි ඇතිකම. ඒක එන්නේ අපිට අන්තිමටම මේ මොකද අත්තභාව ප්‍රතිලාභය ගැන. මේ ඕලාරික අත්තපට ප්‍රතිලාභය ගැන අපේ කිසිම සතුටක් නැහැ. අපි හැම කෙනාම හිතන්නේ නැද්දකින් මං වගේ කාලකන්නේ අල්ලපු ගෙදර මනසෙන් ජොලියක කාලා බිලා ඉන්නවා. මේක තියෙනවා මට අරක නැණි මේක නැණි කියලා හැම කෙනාම මේ තමන් ගැන පශ්චාත්තාප වෙනවානේ. ඒ තාක්කල් මතක තියාගන්න මේ ශද්ධාව කියන එක ඔප්නැන් වෙලා නැහැ. ඒ ඔප්නැන් වෙන්න තියෙන කෙටිම ඍජුම ක්‍රමය තමයි වර්තමාන මොහොතට හිත පැමිණීම එකක්. මම ඉන්නේ වර්තමාන මොහොත බව දැනගන්න එක දෙක අවශ්‍ය නම් දාගන්න මේ විදිහට වර්තමාන මොහොතට පැමිණීම තමයි ප්‍රමෝදය කියන්නේ කියලා. ආහන ඒක දන්නවනම් අර මලක් පිපෙන්න වගේ පිපෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පිළිසෙට මෙච්චර මේ සම්පත්‍ති කර අවස්ථාවක් ලැබිලා තියෙද්දි මේ පිරිසට ඇති වෙන තියෙනවා මේ වගේ මානසිකාරය පවත්වන්න පසුබිමක් මේ ධර්ම කොටාසිය සැකපිනිස නොවේවා සද්ධාව පිනිස වේවා තමන් මේ කරගෙන යන වැඩ මීටත් වැඩි තෙදක් ආඩම්බරයක් ඇතුව කරගෙන යන්න ශක්තිය ධෛර්යය බලය පිනිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව නතර කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා